ගෞරවණීය අපේ නිසරණේ සංඝයා වහන්සේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි හැම බ්‍රහස්පති දවසකම මේ වගේ නිසරණේ ධර්ම දේශනාවකට රැස් වෙනවා අදත් බ්‍රහස්පති දාවක් අපේ ධර්ම දේශනා වාරයක් සීලමු දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සංසග්ගජාතස්ස භවಂತಿ ස්නේහා ස්නේහං වයං දුක්ඛමිදං පහෝති ආදීනවං ස්නේහජං පෙක්ඛමානෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ hoti ti අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිසරණනේ මේ වගේ බ්‍රහස්පතිත්ව පැවැත්වෙන ධර්ම දේශනා මාලාවත් චාරිත්‍රාක් විදිහට අපි එක සූත්‍රයක් අනුව දවසින් දවසට ගෙතිගෙන යන විදිහට මාලාවක් වෙන විදියටයි දේශනා කරන්නේ. අපි ගිය සතියේ අලුත් මාතෘකාවක් පටන් අරගත්ත නැත්නම් අලුත් සූත්‍රයක් පටන් අරගත්තා. <clears throat> ඒ සූත්‍රය කියන්නේ කග්ගවිසාන සූත්‍රය කියලා. මේ කග්ගවිසාන සූත්‍රය ගුණ වෙලා තියෙන්නේ සංග්‍රහ වෙලා තියෙන්නේ කුද්දක නිකාය කියන ਸਰවචනාංශ විසින් දේශිත සූත්‍ර පිටකයේ පස්වෙනි පොතේ ඒක කුද්දක කියන නමට වැඩ දෙන පුංචි පුංචි කරුණු එකතු කරලා හදපු එකක්. ඉතින් ඒ කරුණු පුංචි වුණාට ත්‍රිපිටකයේ පිටවද හදාරණ ඇත්තෝ විග්‍රහයක් කරනවා කාට හරි විස්තර සහිතව සරල කරුණු ඉගෙන ගන්න ඕන නම් දීඝනිකාය කියවන්නේ. එතකොට දීඝනිකාය තියෙනවා සීලය හා සම්බන්ධ ගොඩාක් විස්තර. ඒක පළවෙනිව පටන් ගන්න සීලක් හඳකේ. එක සූත්‍රයක්ම සෑහෙන දිගයි. ඉතින් ඒක උඟාක් විස්තර සහිතයි සීල ශික්ෂාව පිළිබඳව. ඒ කාටර ඒක අවශ්‍ය නම් <clears throat> සීල ශික්ෂාව දැනගන්න ඕන නැත්නම් ආධ්‍යාත්මික මුල දැනගන්න ඕන නම් දීගනිකාය කියන ගොඩක් වෙලා සූත්‍රයක් ගොඩක් දිගයි. ඒක සූත්‍රයක ජවනික රාශියක් තියෙනවා. බොහොම ලස්සන කතන්දර තියෙනවා. සර්වඥාන්සේ වැඩිහිටපු කාලේ වෙච්ච සිද්ධි ඒ තාලෙට විස්තර කරලා තියෙනවා. ඊට පස්සේ ඒ සීලය පිළිබඳව හැඟීමක් ඇතිලා ඌ මේක තමයි කරන්න තියෙන්නේ. මම තව ඉස්සරහට යන්න ඕනේ. දිනු වෙන්න ඕනෑ කියලා යම් කිසි කෙනෙක් භාවනා ගැන දැනගන්න ඕනේ නම් මජ්ක්‍ධිම නිකාය කියනවා. මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍ර 152ක් ගොඩාක්ම භාවනා සම්බන්ධ අදාළ වටිනා සූත්‍ර සේරම ටික ඒකේ තියෙනවා. ඊට පස්සේ මේ <clears throat> මජ්ක්‍ධිම නිකායේ දීඝ නිකායේ තියෙන කරුණු එකේ කරුණු දෙකේ කරුණු තුනේ කරුණු හතරේ කරුණු වශයෙන් අංගුත්තර නිකාය ගොනු කරලා තියෙනවා. ඒකේ මිශ්‍රයි. හැබැයි එක එක සූත්‍රයකට අර දීඝනිකාව තරම් මුලැමැදාග කියවිලි නිදාණය මතක් කරලි එච්චර විස්තර කරන්නේ නැහැ දේශිත කරුණු ජවනිකා එකක් තියෙනවා ඒකක නිපාත තියෙනවා දෙකක් තියෙනවා ද්වේෂික දුක නිපාත තියෙනවා තුනක් තියෙන එක තික නිපාත තියෙනවා ඔහොමම නිපාත වශයෙන් කඩලා පෙන්නලා තියෙනවා සංයුත්ත නිකායේ ඔක්කොම සංයුත්ත කරලා ගුණ කරලා තියෙනවා ඒකේ සංයුත්ත නිකායේ සංයුත්තම 15ක් 16ක් තියෙනවා. සතිපට්ඨාන අදාළ දේවල් සතිපට්ඨාන සංයුත්තේ. වේදනාවට අදාළ කොටස් වේදනා සංයුත්තේ. දේවි දේවතාවුන්ට අදාළ කොටස් දේවතා සංයුත්තේ. ගාථා වලින් කියපෙවුවා වෙනමම. ගද්දී වලින් කියපෙවුවා වෙනමම. ඒක එක එක ධර්ම කොටස් මාත්‍රකාණුව ගොනු කරලා තියෙනවා. අන්න හතරට වැටිච්චේ නැති කොටස් ටික තමයි කුද්දකනිකායේ තියෙන්නේ. කුද්දකනිකායේ තමයි ගැඹුරුම කොටස් තියෙන්නේ. ඊටාම රසමසවුළු කොටස්. ඉතින් අපි මේ පළවෙනි දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, අංගුත්තරනිකාය, සංගුත්තරනිකාය නැගීමක් නැති කෙනෙකුට මේවට ගියොත් එහෙම උඟක් කලාවට මුල දන්නේ නැති කම නිසා පටලැවෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අර වගේ ක්‍රමයට ගිය කෙනෙකුට නම් පුංචි සූත්‍ර පුංචි තු පුංචි ගාතාවක් ඒත් තාම ගැඹුරක් තියෙනවා ඒත් ඒත් ඒ කුද්දක නිකායේ තියෙනවා සූත්‍ර නිපාතේ කියලා පොතක් ඒක තමයි දාර්ශනිකයන් අතර බහුශ්‍රතයන් අතර ශ්‍රේෂ්ඨම පොතේ සලකන්නේ ඒ සූත්‍ර නිපාතේ කියලා කියන්නේ ඊට වැඩිය ඒක මණ්ඩිමි දෙන්නේ නැහැ ඊට වැඩිය ඒක පිටු කරන්න බෑ අන්තිමම පිටු කරපු ටික තමයි නිපාත කියලා මතෙන් අදහස් කරන්නේ වැටලා වැටලා පෙරලා පෙරලා පෙරලා සාර මණ්ඩේ තමයි තියෙන්නේ සුත්ත නිපාතේ. ඉතින් මේ අදගත් ගාතාව වැටෙන්නේ කුද්දක නිකායේ සුත්ත නිපාත. ඉතින් ඒක නිසා මේවා ටිකක් තේරුම් ගන්න අමාරුයි. නමුත් මේ වගේ බණ භාවනා කරන පිරිසක් තේරුම් ගන්නෙත් නැත්නම් ඉන්නේ බුද්ධ ශාසනය දෙයියන්ගේ පිටර තමයි තියෙන්නේ. එහෙම නැත්නම් අපිට දෙයියන්ට සිද්ධ වෙනවා බුදු බුද්ධ ශාසනය බාර දෙන්න. නමුත් දෙයියෝ බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි මේ වගේ සැදී පැහැදී සිට ගත්තා වූ බුද්ධ පුත්‍රයන් වහන්සේලා මේක කරගනි කියලා. අපිට මේ නිසා මේක අමාරු වෙන නමුත් තේරුම් ගන්න වෙනවා. මේක අමාරු කාරණා දෙකක් තියෙනවා. එකක් අපි තේරුම් ගන්න කැමති නැතිකම. දෙක මේකේ භාෂාව ටිකක් අමාරුයි. ඉතින් ඒ නිසා අපිට ටිකක් වාඩි වෙලා ඒ සඳහාම හිතගත යොදවලා දෝතිම බාර අරගෙන මුළු හදින්ම උත්සාහ කළොත් අපි නැත්නම් මේ වගේ පිටසක් ඒ වගේ වැඩකට සුදුසු බවත් ඒ සුදුසු නිසා විශාල ධර්ම ගැඹුරක් සාරයක් අවබෝධ කරගන්න පුළුවන් බව තේරෙනවා. නමුත් අර ඒ විදිහට සැදී පැහැදී සිට ගන්න නැතුව කාරණාව අරියාදුවට හිටියොත් තේරුම් ගන්න බැරි වුණොත් කලයේ වුණේ නමල වතුරක් කිරෝ වගේ පිටින් ගලන්න පටන් ගන්නවා කිසි ගුණ විශේෂයක් වෙන්නේ නැහැ. ඒ දෙකම වෙන්න පුළුවන්. ඒ දෙකම වෙන්න පුළුවන්. මොකද ඒ තරම් මේක අර කියපු විදිහට සමහරු මේ කරුණු පිළිගන්න කැමති නැහැ. සමහරුන්ට ඒකට භාෂා ව්‍යාකරණ භාෂා ශාස්ත්‍ර ඥාන නැහැ. නමුත් අපි උත්සාහ කරමු අපි සඳහා සැදී පැහැදී මේක කටයුතු කරනවා කියලා. එතකොට අපි ගිය පාර ඒ කග්ගවිසාන සූත්‍රයේ පළවෙනි ගාතාව ගත්තා. කියන්නේ ධර්ම දේශනා මාලාවක පළවෙනි ධර්ම දේශනාව කරා 7 වෙනිදා අද 14යි අගෝස්තු මාසේ අපි ඉස්සරහින් තියාගත්තේ සංසග්ග ජාතස්ස භවಂತಿ සෝකා. බුදුජානනාංශයේ දේශනාවක තණ්හාය ජාති ශෝකෝ කියන ගාථාව ධම්මපදයේ තියෙනවා ඒකම තමයි ඒ තණ්හාවට සංසග්ගය කියලා සංසර්ගය ජාතස්ස භවಂತಿ ස්නේහා මේ සංසර්ගයේ ඇති වුණොත් එතන ස්නේහණයක් ඇති වෙනවා කවුරුත් එක්ක පෛරුපාදානකමක් ඇති කරගත්තොත් ඇයි හොඳයි ඇති කරගත්තොත් දෙන්න අතර බැඳීමක් ඇති වෙනවා ස්නේහං වයන් දුක්ඛ මිදම් පහෝති මේ ස්නේහේ ඒකාන්තෙම දුක ගෙන දෙනවා. ඒක නිසා අපි කාට හරි සජීවී අජීවී මොන දෙයක් එක්ක හරි සංසර්ගයට යෙදුනොත් ඇසුර වැඩි කෙරුවොත් ආලිංගනයට ගියොත් සම්බන්ධ වුණොත් අනිවාර්යයෙන් මේ සම්බන්ධ වෙන්නේ මේ දෙක අතර තියෙන මොකද්ද කාන්දා ශක්තියක් නිසා. මොකද්ද සෙනෙහසක් නිසා. අන්නේ සෙනෙහස හොඳක් නම් කවදාකවත් ගෙනත් දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා සේහන් වයන් දුක්ඛ මිදං පහෝති. ස්නේහය අනුව තමයි දුකක් කෙනෙකුට ලෝකේ ඇති වෙලා තියෙන්නේ. ඒක තමයි තණ්හා ජාති සෝකෝ තණ්හා ජාති බයං ආදි වශයෙන් අපි හිතන්නේ මේ තණ්හාවේ ස්නේහයෙන් ඇති කරගන්නයි අමාරු ඇති කරගත්තොත් ඒක සදා සැපක්ගෙන දෙන අපිට සාකල්යෙම සැපගෙන දෙන දේ එන්නේ ස්නේහයෙන් කියලායි අපිට ඔය ඉස්කෝලේ පොත්වල උගන්වන්නේ. බාධා සාත්‍රවල උගන්වන්නේ. ලෞකික විෂයන්ගේ උගන්වන්නේ. නිසා අපි ස්නේහේ නැති වුණොත් කනගාටු වෙන අපරාධය අපි කවුරුත් ගණන් ගන්න නැති කෙනෙක් අපිට නෑනේ මේ ස්නේහේ නෑනේ අනේ අපිට කවදාද මේ ස්නේහය ඇති කරගන්න පුළුවන් කියලා අපි নানা ආකාර ක්‍රම වලට බලනවා වැඩි ජනප්‍රිය පුද්ගලයන් අඳුර අසුර කරගන්න වැඩි පිරිසක ජනප්‍රියට බ්ලොක් වෙන්න ස්නේහය ලබා ගන්න ඡන්දය ලබා ගන්න මනාපය ලබා ගන්න ලෝකෙ මරා ගන්න නමුත් ඒක මරා ගන්නත් එතනම තමයි ඡන්දේ මේ මරාප පොරේ කියලා ගත්තේ මන අපෙත් එක මරා ගැනීමත් එකට තියෙන්නේ. මන අප යනවා නම් ඉතින් ලෝකේ තෝබාව හැටියට මරා මරා ගන්න බෑනේ. මන අපේ තියෙනවා නම් සතුටක් නේ ඉන්න එපාය. නමුත් අන්තිමට මන අප පොරේ එක පක්ෂයේ අය අතුරු පවා රණ්ඩු. එක පවුලේ අය අතුරු පවා රණ්ඩු. ඒ මොකද මේ මන අපේ මේ ස්නේහය මේ සංසග්ගය තමයි ඒ දුකට හේතු වෙන්නේ. ඉතින් ඒකේ <clears throat> සාරමාදය මණ්ඩේ විතරක් ਸਰවචනාංශේ මේ ගාථාවල දේශනා කරනවා සංසග්ග ජාතස්ස භවಂತಿ ස්නේහ. ස්නේහන් වයන් දුක්ඛ මිදම් පහෝති. මේ ස්නේහය තියෙන තැන පමණමයි දුක තියෙන්නේ. ආදීනවන් ස්නේහ ජම්පෙක්කමානෝ. මේ බහා ගොරදර දුකගෙන එන්නා වූ මේ ස්නේහේ ආදීනවේ කටුක ඵලය දැනගෙන ඒකෝචරේ කග්ග විසාන කප්පෝ කග වේනගේ තනියඟ වගේ තනි වේයන් එකලා වේයන් උදේකලා වේයන් පැත්තකට වේයන් කියන එකයි එතකොට මේ ගාතාවේ සාමූහික අර්ථය. ඉතින් මේක අපි කානිවල් එක ගිහිලා කිව්වොත් රේඩියෝ එක ගිහිලා කිව්වොත් ටෙලිවිෂන් එකේ කිව්වොත් ඒකේ මේ පණිවිඩය හැම වෙලාවෙම කියන්නේ එකතු වෙයල්ලා සෙනෙහි බඳපල්ලා ආලිංගනය කරපල්ලා ලං වෙයල්ලා කිය කිය ඒ අතරමැද මේ කංග වෙන ගාංග වගේ වේයන් කියන පණිඩය ඇහෙන එකක් නැහැ. නමුත් මේ වගේ තැනකට ඇවිල්ලා තියෙන හැම කෙනාම මොකද්ද තම තමන්ගේ මෙහෙවීමකින් විවේකයක් පතාගෙන අරණ්‍යගත වෙලා රුක්ඛමූලගත වෙන්නයි. සීනාසනාගත වෙන්නයි නැත්නම් අපි කියනවා ශූන්‍යාකාරගත වෙන්නයි. ඉතින් ඒ කෙනෙකුට තේරෙනවා අපිත් ওই ස්නේහය හොඳයි කියන වෙලාවකුත් තියෙනවා. නමුත් අපිට කොතනකදී හරි මේ සෙනෙහේ වැඩි සෙනෙහ දබරටයි මහවැත්ත හුලඟටයි කියලා සිංහල කතාවක් තියෙනවනේ. මේ සෙනෙහි නිසා අපිට විවේකේ නැති වෙලා තියෙනවා. අපිට ලැබිච්ච දේ බුද්ධ විඳ ගන්න වෙලාවක් නැහැ. අපිට අතප්පයක් හොදා ගන්න වෙලාවක් නැහැ. නාන්න කියන්න වෙලාවක් නැහැ. මේ සෙනෙහි නිසා කියලා තේරිච්ච නිසායි අපි මේ සියලු ස්නේහ කරන වස්තු, දිස්චල චංචල වස්තු අත් කරලා අපි ආරණ්‍යයට ආවේ. ඒ ආපු කෙනාට එnde හේතු වෙච්ච කාරණා තමයි මේ බණපදෙන් කියවෙන්නේ. නමුත් මෙතන පුංචි ගැටයක් පුංචි මර්මස්ථානයක් තියෙනවා. ඒ මේ වෙනකන් ස්නේහයෙන් අයින් වෙන්න කටයුතු නොකරපු අපේ නෑදෑය පිට හිතන්නකෝ අපේ යාළුවෝ පිට ඒගොල්ලෝ තාම අපි වගේ වෙන් වෙලා නැහැ මේගොල්ලෝ තාමත් ඉන්නේ ඒගොල්ලන්ගේ ඒ පෞල් කන ජීවිතය කියලා හිතමු ගිහි බැඳිච්ච ජීවිතය කියලා ඒ අත්තු නොදන්න මේ වහලයට ඉන්න පිරිසක් පමණක් දන්න කාරණාවක් තියෙනවා මේ ගාතාවෙන් මතු කරලා දෙන්න පුළුවන්. ඒ මොකද මේ වගේ ඇවිල්ලා සංසර්ගය සෙනෙහ ඇති කරනවා සෙනෙහ කියන්නේ මෙලෙක් ගතිය මෘදු ගතිය එහෙම නැත්නම් ආලවට්ටම කියලා කියන්නේ ආලවට්ටම ඇති කරනවා. ඔය ආලවට්ටම අන්තිමට දුකක් ඇති වෙන නිසා අපි වරණ කී ගියත් ඇරියා. එහෙම නැත්නම් తాවකාලිකව ඥාති පරිවර්තේ හෝ ඒ භෝග පරිවර්තය අතහැරියා. අතහැරලා දැන් මෙතෙන්ට ඇවිල්ලා මගේ විවේක ස්ථානයට ඇවිල්ලා අරණ්‍යගත වෙලා ගහක් මුලේගෙන හරි භාවනා ශාලාවක් කියන ශූන්‍යකාරට ගිහිල්ලා හරි අපි දැන් අපේක්ෂා කරනවා ඒ කුඩා වූ හෝ වේවා මහත් වූ වේවා නෑ පරිවටින් ඈත්වීමෙන් කුඩා වූ වේවා මහත් වූ වේවා භෝග පරිවර්තයෙන් ඈත්වීමෙන් ඇතිවෙච්ච විවේකේ. අකඳුලක්වත් ඒක ලැබෙන්නේ. gedara අදරවල හිරියන වැඩිය හිත ඒව ගැන හිතන්න පටන් ගන්නවා. ඒක නිසා වැවක බැම්ම කඩලා ගියා වගේ මෙහි ඇවිල්ලා ඇත හොයාගත්තට පස්සේ ඔන්න ගොජ දාන්න පටන් අර ගන්නවා. කරලා ඉවරලා ඉන්න බැරි වෙච්ච වැඩත් කිහිල්ලා කරන්න තියෙන වැඩත් මේ වෙලාවේ මෙහෙට පැමිණීම නිසා මගහැරිච්ච යුතුයකන් ටිකත් සෙනෙහස ඇත්වීමත් Taman හිටපු සුඛ තුපුරුදු පරිසරයෙන් වෙන්වීම නිසා හිතේ ගතේ දැනෙන කොහල ගතියත් කූඩල්ල කොට උඩ තිබ්බා වගේ කටු ගේක දැම්මා වගේ කටුව තුනක් දැම්මා වගේ මොකද්ද නూరు ගතියක් දැනෙනවා දැන් පේන්න තියෙන්නේ අම්මා පාර තිබිච්ච සෙනෙහස හොඳයි කියනවා වගේ. ආපහු ගෙදර යන්න තියෙනනම් කොයි වෙලාවෙද කියලා බලා ඉන්නවා. මේක මහා මාළුව කොට දැම්මා වගේ වැඩක්. දැඟලිල්ලක්, පොරකෑමක්. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ කියන විදිහට මේ සංසර්ගයේ ඇලි ගලි වාසයේ ඉන්නකොට තෙනියත පහළ වෙනවා තෙනියයෙන් දුක එනවා කිව්වට අපි ඒක දන්නවනේ. නමුත් ඒ දුක මේ සංසර්ගයෙන් ඈත් වුණාම එන තර දුක තරම් කටුක නැතය. ඒ නිසා අපව සෙනෙහසට යන්නේක හොඳය කියලා ඕන තරම් කල්පනා පහළ වෙන්න පුළුවන්. පළවෙනි වතාවට මේ වගේ ගිහි ගෙයකින් අයින් වෙච්ච කෙනාට. මේ නිත්‍ය වශයෙන් නතරලා භාවනා මධ්‍යස්ථානට ආපු කෙනාට. ඒ කෙනාට වටපිට බලලා කියන්න දෙයක්වත් නැහැ. මොකද හේතුව මේක ඊළඟන බෙදාගෙන කරන පරිප්පුවන්නේ මෙතන තියෙන්නේ. කවුරුත් කරපේ ගන්න වෙන්නේ. තමන්මනේ මේ අමාරුවෙන් වෙලාව කලා හොයාගෙන තනක් බලාගෙන මේ ආවේ. දැන් ආවට පස්සේ මොකද වෙන්නේ? කබලෙන් ලිපට වැටෙනා වගේ. අන්න එවැනි කෙනෙකුට මොකද්ද මේ ගාතාවෙන් ගන්න තියෙන අර්ථය? පළවෙනි අර්ථය සම්පූර්ණ තේරුම් ගත්තා කියලා විතර නෙමෙයි මම මේ කතා කරන්නේ. නමුත් පළවෙනි අර්ථේ තණ්හා ජාති සෝකෝ පෙමතෝ ජායති සෝකෝ කියලා නාටකම් තියෙනවානේ. ධම්මපදයේ තියෙනවානේ. ඒ නිසා මම හිතනවා ඒක අපි <clears throat> අපි න්යායත් එක්ක කතා කරත හැකියි. ඒක ප්‍රශ්නයක් නෑ මොකද ගෙදර ඉන්න ගමත් කියත හැකි ඇති වෙච්ච තරම් දුක් ඇති වෙන සෙනෙහස කියලා. දැන් අපි පැయ్య වෙලා ණයව තහරලා වස්තුව තහරලා දැන් මෙතෙන් ආවට පස්සේ අපි හිතනවා දැන් ඕන අපි වඩා දුක අඩු තැනකට ගියා. එහෙම නැත්නම් සෙනෙහස අඩු තැනකට ගියා. සංසර්ගය අඩු තැනකට ගියා. එනිසා අපිට මේ සැහැල්ලුව දැනෙන්න එපායි. විවේකේ දැනෙන්න එපායි. විස්රාමයේ දැනෙන්න එපා. නමුත් බලාපොරොත්තු තරම් ඒක දැනෙන්නේ නැහැ. මේ தත්ත්වයට අපේ න්යාය මොනවද කියන්නේ? අපිට උසුළු විසුණු පාන. බලන්න පඬිතකමට කෙලින්ම නිවන් දකින්න ගියා. දැන් ගියා ලෙවල දැන් ආපහු වෙන්නේ ගියාට වැඩි වේගෙන්. ඒ මොකද ඒ ගොල්ලෝ බලාන ඉන්නවා ඒ අත්ත ගත්ත ඒ අත්ත ගත්ත පැත්ත ඇත්ත කියලා පෙන්නන්න. අපි ඉන්නේ සමාජයේ පොදු පැත්තේ ඊට අනුනමකින් අපේ පැත්තේ උඹලා විතරක් නිකන් පැහිය වෙලා නිවන් දකින්න යනවා. තනියම නිවන් දකින්න යනවා. ඔය ගියාට ගොයියෝ ආපහු එන්නේ ගියාට වැඩිය වේගෙන් කියලා. එහෙම තමයි මේ නන්ද කුමාරයා යනකොට ජනපද කල්යاني කිව්වේ. ගියත් හිමියනි වහා එන්නේ කියලා තමයි කිව්වේ. දන්නවා ජනපද කල්යاني තරම් මෙලකක් බුදුහාමුදුරුවෝ ගාව නැහැ. ඒ වගේම හෙට හම්බෙන තියෙන යෝරජයක තනතුර වගේ එකක් බුදුහාමුදුරුවෝ ගාව නැහැ. හෙට හම්බෙන තියෙන විශාල මාලිගාව එකක් බුදුහාමුදුරුවෝ ගාව නැහැ. නමුත් බුදුහාර දෙන ගෞරව නිසා ගියාට ධනපත කල්යන කවුලෙන් බල්ලා කියනවා ගියත් හිමිනි වහා එන්නේ කියලා. ඉතින් ගියාට පස්සේ නන්දහාමුදුරන්ට වෙන්නේ මොකද්ද? ඇස් දෙක වහගත්ත ගමන්. මේ වටපිටේ ඉන්න කට්ටිය සංඝයා තමයි, ගස්කොලන් තමයි, කැලේ තමයි. ඇස් දෙක වහගත්ත ගමන් ධනපත කල්යන්නේ පේනවා. ධනපත කල්යන්නේ ඇහෙනවා. ධනපත කල්යන්නේ අතපත ගාවුවත් දැනෙනවා. කවදා මම මෙතනින් යන්දෝ කියලා වටපිට බල බල භාවනා කරන්නෙම මේ සිපිරි ගෙයින් මේ කටු ගෙයින් කවදද ගැලවෙන්නේ. ඒ කද්දාවත් භාවනාවක් හරියන්නේ සමහර විට ජනපද කල්යාණි බැඳලා යුවරජ තනතුරටපත් වුණා නම් ගෙදර ඉඳගෙන රාජමාලිගාව හැරි භාවනා කරන්න තිබ්බා. දැන් ජනපද කල්යාණිත් නෑ යුවරජ තනතුරත් නෑ මාලිගාවත් නෑ භාවනාවත් නෑ හිත දැරි ගැහිච්ච කබරේක් වාගේ ගලකට දමලා ගහපු පුවක් හිටක් වගේ නන්නත්තාරයි. ඒකේ නන්ද කහඳුන කතා හොඳටම පැහැදිලි. කණ්ඩත් බෑ ඉඳ ගන්නත් බෑ විසුන් නෑ ඉසු ඉඳුන් හිටුම් පහසුකම් නැහැ හැම තැනම බුදුම වෙහෙරකටපත් වෙනවා ඉතින් මේක ඒකාන්තයෙන්ම යෝගාවචරයට සිද්ධ වෙනවා ගෙදරට රටහැරලා මේ වගේ තැනට ආවට පස්සේ ලොකු හිතේ සතුටක් තියෙනවා සද්ධාාවක් වෙන්න පුළුවන් ආධ්‍යාත්මයක් වෙන්න පුළුවන් දර්ශනයක් වෙන්න පුළුවන් නමුත් අපේ හිතත් එක්ක සෙල්ලම් කරන්න අපේ හිතත් එක්ක හිතේ මේ ගති වලින් බේරෙන්න තැනක් නැහැ. ඒක නිසා ඒ වෙනි කෙනෙකුට ඥානවන්ත කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ තියෙනවා තර්කන ක්‍රමයක්, න්‍යායක්, එහෙම නැත්නම් දර්ශනයක් එහි මෙහිම වෙන්නේ කියන්නේ. ඒකට කියන්නේ චිත්ත නියාමයක් කියලා. එහෙනම් ලෝකේ පවතින න්‍යාය ධර්මයක්. ඒ මොකද මේ කාම වස්තු සහ වස්තු කාමයේ කියලා පද දෙකක් තියෙනවා. කාම වස්තු කියලා කියන්නේ ප්‍රිය බන්ධන රූප මන කන නිපිනවන සද්ද, නාසය පිනවන ගඳ, දිව පිනවන රසමස උළු ආහාර, කයට දැනෙන යාන වාහන වල තියෙන සුඛෝපභෝගී දේ නැ හෝ ස්ත්‍රියට පුරුෂේ පුරුෂයෙකුට ස්ත්‍රියක් වශයෙන් තියෙන මේ පහස. ඉතින් අපි උදේ ඉඳලා හැන්දෑව වෙනකන් අමුඩ ගහගෙන හම්බ කරන්නේ ඕකනේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඉතින් හම්බ කරන ගයක් හදාගෙන, පවුලක් හදාගෙන, නමක් හදාගෙන, කමක් රටක් හැදි බැදීගෙන අපි ජීවත් වෙනවා. ඒ ජීවත් වෙද්දි තමයි අපිට මොකද්ද අඩුවක් ආවිලා මේ වගේ තැනකට ආවේ. මේ වගේ තැනකට එනකොට අර සියලුම කාම වස්තු ඒවට කියනවා කාම ගුණ කියලා බුදුහාමුදුරෝ ඒ වගේ අවසර අරගෙන తాවකාලිකව වෙන් වෙනවා. දැන් පැවිද්ද නම් ඉතිරව වෙන් වෙලා. මේක ලේසි නෑ. මේක කෝලබ්බ භාගින් ගැලවෙනවා වගේ වැඩක්. බොහොමත්ම ප්‍රයෝගශීලී වෙන්න ඕනේ. ඒකට මේ මහා ශීසයඩෝ ස්වාමීන් වහන්සේ දීලා තියෙන ප්‍රයෝගයක් තමයි දවස් 7කට වෙන් වෙලා බලපන්. දවස් 3කට වෙන් වෙලා බලපන්. දුමාන දෙකකට වෙන් වෙලා බලපන්. එහෙම නැත්නම් ඔබට තේරේ මරණ මොහොතදී කොච්චර අමාරු වේද ඔක ගලවන්න. දැන් මේ මේ తాවකාලිකවත් බැරි නම්. නමුත් දැන් අපි හිතමු తాවකාලිකව වෙන් වුණයි කියලා සාර්ථකව වුණාට පස්සේ බුදුහාමර කියනවා කාම ගුණයන්ගෙන් වෙන් වුණාට කාම සංඥාව එළවෙලව පහර දෙනවා. ඒකට කියනවා වස්තු කාමයෙන් වෙන් වුණාට දැන් කාම වස්තුවෙන් වුණාට වස්තු කාමේ පහර දෙනවා. වස්තු කාමයට තමයි කියන්නේ කාම ඡන්දය කියලා. අපි ඉඳගත්තට පස්සේ අපිට විවිධ බැඳීම් නිසා, විවිධ ආසාවල් නිසා අතීතට අනාගතයට හිත දුවනවා. මේ වර්තමාන මොහොත සැප නැහැ. ඒ වගේම අතනට හිත යනවා, අරයට හිත යනවා, මෙයාට හිත යනවා. ඒ සෑම දෙයකටම හිත වෙන්නේ විවිධාකාර අරමුණු රසය. හොයා යන්න දඟලන දඟලිල්ලක් කරේ කැලේ හිටපු අත්ෙන් අතට පැන පැන කකා හිටපු කුරුල්ලෙක් කූඩුවකට දාපු ගමන් ඒ කුරුල්ල පුදුම විදිහට කිපෙනවා. එහෙම් පයින්නවා මෙහෙම් පයින්නත් තට විහිදෙනවා දොර කඩාගෙන යන්න හදනවා. අර කූඩුවේ ඌට බැඳෙන්න ඇති වෙලා තියෙන අර බැඳීම නිසා. කැලේ ඉන්න කල් මල් මීහරකෙක් කැලේකට ගමකට ගෙනලා ගම්මැද්දේ බැන්දොත් ඌ බෙල්ල කඩාන වරබන්ද කඩාන කණුව කඩාන දුවන්න හදනවා. කැලේ ඉන්නවටත් වැඩිය කුළු ගති පානවා. ආ මේ වගේ තමයි අපි ඉස්සල්ලාම මේ සෙනෙහසින් මේ සංසග්ගයෙන් පොඩ්ඩක් අයින් වෙච්ච ගමන් පරිේශන මට්ටමින් අයින් වෙච්ච ගමන් දුක දෙගුණ තෙගුණ වෙනවා. එනත අපි දුක්ඛ සත්‍යෙට බොහොම කිට්ටු වෙනවා. එනතම් මරණය ලාවට අත්දකින්නවා. මරණ වෙලාවේදී කොහොම හිටියේද මේක මේ දැනගෙන දැනගෙන මේ අසවල් දිසාට අසවල් තැනට අසවල් වෙලාවට යනවයි කියලා ගිහිල්ලා ආවත් මෙහෙමනම් දිසාවක් දන්නේ නැතුව යන තැන දන්නේ නැතුව කාලයක් නැතුව සදාකාලිකව වෙන් වෙන්න වෙනකොට මොන තරම් දුකක් දෙයිද කියලා කාම ගුණයන්ගේ තියෙන නපුර එළවෙලව පහර දෙන ගතිය තේරෙන්නේ කාම සංඥාවෙන් බැටකඩ මනුස්සයට විතරයි. එයාට තේරෙනවා මේ අපි හම්බ කරපු ටික විතර අපිට කරදර කරන්නේ. අපි හම්බ කරපු නැති වස්තු විශාල ප්‍රදේශයක් ලෝකේ තියෙනවා එකකින්වත් අපිට කරදර නැහැ. ඌ අපේ නෙවෙයි. නමුත් අපි හම්බ කරපු වස්තුව අපි ආශාවෙන් හම්බ කරාට අතාරින්න ගිය දවස් තමයි තේරෙන්නේ ඌ එළවෙලව අපිට පහර දෙන හැටි. ඒක නිසා බුදුරජාණන්සේ සඳහන් කරනවා අපේ හිත කාම ගුණයන්ගෙන් ශූන්‍ය කරගත්තට අපි ගීගේ අතහැරියාට කාම සංඥාවෙන් ශූන්‍ය කරනවා කියන එක විශේෂ පරිශ්‍රමයක්. විශේෂ ප්‍රයත්නයකින් කළ යුත්තක්. ඒ සඳහා සරුවචනහසේ තනියම නැගී හිටිනවා මහා මනුස්ස ස්වභාව ප්‍රභාව ප්‍රජාව වෙනුවෙන්. එලිකිනෝ උඹලා අනික් අයට වැඩිය කාමයේ සැදී පැහැදී ගිහි ගෙදර ගත කරන නැත්තන්ට වැඩිය පරිශ්‍රයෙන් ඉදිරිපත් වෙච්ච පිරිසක් ඒ පිරිසට මම දන්නවා වනමුකේ පෑදුවාට පස්සේ වනමු වනේ රීදෙනවා වැඩි. ඒගොල්ලෝ උඹලගේ හිත ඔද්දල් වෙලා තියෙනවා. ඒ ඔද්දල් වෙලා තියෙන්නේ උඹලගේ උඹලගේ දුර්ලකම් නිසා නෙවෙයි චිත්ත නියාමයක්. කාම වස්තුන්ගෙන් වෙන් වෙච්ච ගමන් කාම ගුණයන්ගෙන් වෙන් වෙච්ච ගමන් මේ ක්ලේශ කාමය නැත්නම් කාම ඡන්දය මේකට කාම සංඥාව කියලාත් කියනවා. පේන්න නෑ හැබැයි බැඳගෙන වත දෙනවා. එයාට තේරෙනවා මේ වද දෙන්නේ Taman ඇසුරු කරපු දන්න කියන අතගාපු හම්බ කරපු වස්තුව විතරයි වද දෙන්නේ. ඒ නිසා ගිහිගෙදර ඉඳන අමුදරුවන් රකින්නට වඩා සංසග්ගං සංසග්ග ජාතස භවಂತಿ ස්නේහ කියන එක తాවකාලිකව ස්ථිරව ගිහිගේ අතහැරපු අයට හොඳට තේරෙනවා. අපි ඇලි ගලි කොච්චර වාසය කරාද ඒ පුද්ගලයන්ගෙන් වෙන් වෙච්ච ගමන් ඒහා සමාන දුකක් එනවා. අපි මධ්‍යස්ථව වාසි කරපු එකනත් එක්ක වෙන්ුණයි කියලා දුකක් එන්නේ නොදකින්න ඔබතන් කියප හතුරකින් වෙන් වෙන් වෙන්න සැපයි. අපිට දුක එන්නෙම සංසග්ගේ ඇති වෙච්ච කට්ටියත් එක්ක වෙන් වෙන්න වෙච්ච දවසේ. හැබැයි අපි හොඳටම දන්නවා හැම කෙනාම භාවනා කරත් අදත් කවදා හරි වයසට ගිහිල්ලා ලෙඩ වෙලා මැරෙනවා. මැරෙනකොට ওই සංසග්ගේ අඩු වෙලා නැති වෙයි. සීනියස අඩු වෙලා නැති වෙයි. කිරිනට්ට කඩලා ගත්ත කොස් කැටයක් වාගේ අවගෙඩියක් වාගේ කිරි විශ් වෙනවා එදාට. ඒතර ගෑවිච්ච ගෑවිත්තන වඩ වෙනවා. මරණ මොහොතදී අපි විශාල දුකකටපත් වෙනවා ගොඩ දාපු මාළුවෙක් වගේ. අපි ඒතර සාප කරනවා. මාරයට බයිනවා, කෙලස් වලට බයිනවා. ඇයි හත් දෙයියනේ මෙච්චර මේ ආවුසත්යේදී මම හදිසි අනතුරකින් මට මැරෙන්න උනේ. ඇයි මං වගේ ඩම්පින් කරන කෙනෙකුට පිළිකාවක් ආවේ? ඇයි මං වගේ මේ බණ භාවනා කරන පන්සල් අතු මිනිස්සුයෙකුට මේ වගේ දුකක් ආවේ කියලා සාප දීලා බනිනවා. මොකද මේ පරිහේණය කළා නැති නිසා. ඒෂා බුදුජානන්සේ සඳහන් කරනවා මෙවැනි ගාථා මාර්ගයෙන් එහෙම නැත්නම් අපි සතිපට්ඨාන සූත්‍රය වගේ වයි ආනාපාන සති සූත්‍රය වගේ දේවල් වලින් මේක නොදැන මේ අකර දැබ්බෙට වැටෙනවට වැඩිය ටිකක් ටිකක් පරිේෂණ කරලා ගියොත් ලේසි කියලා. ඒ සඳහා අපිට කෙලින්ම කාමවස්තු අයින් කරාට කාමවස්තුගේ මල්ලි තමයි කාම සංඥාව කියන්නේ මිනිහා තමයි අමාරු පාරය. මිනිහගෙන් තමයි ගැලවෙන්න බැරි. ඒ නිසා බුද්ධ ඥානසේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් කාම වස්තුන්ගෙමුත් වෙන් වෙලා කාම සංඥාවෙමුත් වෙන් වෙන්න ඒක ප්‍රතිස්ථාපන ක්‍රමයේ අර සාපේක්ෂතාවාදයෙන් තොර ගැලවෙන්න බෑ. ඒ නිසා කාමයාගෙන් වෙන් වෙලා කාම සංඥාවෙන් වෙන් වෙන්න ඕන රූපේ සරණ යන්නේ කියලා කියනවා. තමන්ගේ කය ඉඳගෙන ඉන්න ඉරියව්ව නැත්නම් කයේ තියෙන වායෝ වඨබ ධාතුව කියන ආස්වාස ප්‍රස්වාසය එනතම් මේ පිම්බීම හැකිලිම එහෙම නැත්නම් සක්මන් කරනකොට මේ පොළවේ කෙටෙන ගතිය කියන මේ ධාතු කොටට හිත ගියා නම් චිත්තක්ෂණයකට ඒ චිත්තක්ෂණේ කාම ගුණත් නැහැ කාම සංඥාවක් නැහැ එතකොට ඒ අර ඉස්ලාම් සරි ගිහි ගියතාන අවස්ථාවත් දැන් මේ කාම සංඥා තහන අවස්ථාවත් කියන දෙකම හුදකලා දෙකක් විවේක දෙකක් විස්්‍රාම දෙකක් අතහැරීම් දෙකක් ඒ පළවෙනියෙන් අපි කරන්නේ තොගේට නන්ද කුමාරයා බුදුහාමුදුරගේ පාත්‍රය ආපහු ගත්තේ නැති නිසා පස්ස බල බල මාලිගාදියා බල බල ජනපද කල්යාණ දියා බල බල ගේ අතාරින. අතහැරියට ජනපද කල්යාණ කියනවා ගියත් හිමිනි වහා එන්නේ කියලා. එතකොට මේ ඔක්කොම ඔළුවේ තියාගෙන තමයි ආ පාත්‍රය අතේ තිබ්බට ඔළුවේ තියෙන කාමේ. ගිහිලා බුදුහාමුදුරගෙන් දවන්න විවේකතනක් හම්බුනේ. ඉතින් භාවනා කරපන්කෝ. ආ දැන් භාවනා කරනවා. භාවනා කරනකොට අර සේරම කොය දානවා මොනම විදියකින්වත් ඒන සංකල්පනා කාම සංකල්පනා මොනම ප්‍රයත්නකින්වත් අයින් කරන්න බෑ අයින් කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි ඒ වෙනුවට වෙන දෙයක් ඔලුවට දාන්න ඒක කියනවා කටපුංචි බෝතලයක වාතයේ තියෙනවා ඒ වාතය අයින් කරන්න නම් මොනවා කිරුවත් හරියන්නේ නැහැ ඒක වතුරෙන් පුරවන්න ඕනේ වතුරෙන් පුරවුවාම පුරවන පුරවන කඳුලකට සාපේක්ෂ වාත ප්‍රමාණය ප්‍රතිස්ථාපනය වෙනවා. නමුත් කටපුංචි බෝතලයක් දියැලකට ඇල්ලුවාට වතුර ඇතුළට යන්නේ නැහැ. වතුරේ ඉවුවට යන්නේ නැහැ. ඉතින් ඒකට වතුර පාන්තිරයක් දාලා පාන්තිරයේ දිගේ එපීට මොදු වෙන්න ආරින්න. නැත්තම් පොල් කෙන්දක් දාලා පොල් කෙන්ද දිගේ කඳුල කඳුල කඳුල කඳුල බොහෝම හිමීර දාන්න ඕනේ. එහෙම නැත්නම් කටපුංචි බෝතලයට වතුර දාන්න බෑ. දාන දාන කඳුලට සාපේක්ෂව ඇතුලේ තියෙන වාතය අයින් වෙන්න ASCII මේ හිතේ තියෙන කාම සංඥා අර ආස්වාද ප්‍රසවාසී වායෝ පොට්ටබ ධාතුවේ නැත්නම් මේ ඉඳගෙන ඉන්න භවයේ ඉන්න චිත්තක්ෂණයක් පාස ඒ කාම ගුණ සහ කාම සංඥා අයින් වෙන බව යෝගාවචරය දැනගන්නේ බොහෝම කලාතුරකින් යෝගාචරිතේ මේ අපරාධ මේ ආස්වාද ප්‍රසවාසයේ බල බල ඉඳලා ති වැඩේ මොකද්ද කිසිම ලාභය සත්කාරයක් හම්බ වෙන්නේ නැහැ ඉතින් පේනවා තමයි නිද්දකින් කියලා හිතනවා ආශ්‍රව ප්‍රසවාසයේ පේන ආශ්‍රව තමයි ඉන්නේ. ඒකට ආශ්‍රව ප්‍රසවාසයේ හීන තත්ත්වයට වැටෙනවා. ඉස්සලා ප්‍රනීතව වැටෙනවා. පස්සේ හීන වෙනවා. මොකද හේතුව ඒකෙන් සිද්ධ වෙන කෘත්‍ය දන්නේ ඒකෙන් කරන්නේ මේ කාම සංඥා අයින් කරන බව දන්නේ නැති නිසා කාම සංඥා අයින් වීම බලාපොරොත්තු නොවන නිසා අභිමතාතේ නොවෙන නිසා ඒක ගැන අවධානයක් නැති නිසා අයියෝ මේ හුස්මනේ හුලන්නේ කියලා ඒක ගණන් නොගෙන ඉනවා. ඉතින් මේ මේ කග්ගවිශාන සූත්‍රයේ මේ ගාථාව අරගෙන මතු කළ දෙන්න හදන්නේ ඒක දෙවැනි අබිනිෂ්ක්‍මණයක්. ඉස්ලාමයේ කාමයේ අතාරිනවා. ඊට පස්සේ කාම සංඥාව අතාරිනවා. කාමයේ අතාරින්නේ අපි අරන්නේ අල්ලගෙන. කාමයේ අතාරින්නේ අපි භාවනා මධ්‍යස්ථානයක් අල්ලගෙන. කාමයේ අතාරින්නේ අපි භාවනා ශාලාවක් අල්ලගෙන. ඊටසේ භාවනා ශාලාවට ගිහිල්ලා රූපයක් අල්ලගෙන ඒ අරන්නේ සංඥාවත් භාවනා ශාලා සංඥාවත් තමයි ඉඳගෙන ඉන්නවා කියන සංඥාවක් නැති කරලා හරියට එක රූපයක දාන්න කියන අත්විඳිය හැකි ප්‍රත්‍යක්ෂ කළ හැකි රූපයකට ගිය ගම කාමේසා කාම සංඥාව අයින් වෙනවා. මේක කළ හැක්කක් බව විශ්වාස කරන මනුස්සයට නිවන් දකින්න පුළුවන්. ඒ මනුස්සයා කොහොමඩක්වත් නිවන් පෙතේ ඉන්නේ නැත්නම් එයාට කීයකේ සෝවාන් මාර්ගත්තේ කිය. සෝවාන් මාර්ගයට පෙළඹිලා ඉන්නේ. හැබැයි වැඩ දුර ගමනක් තියෙනවා මාර්ග තනතුරු ලැබෙනවා. ඉතින් ඒක වෙනකොට තේරෙන්නේ අර ඉස්සලා ගිහි ගිය අතරපියක දැන් ඉස්තාවර වෙනවා මේ චිත්තක්ෂණ මට්ටමේ රූප කර්මස්ථානෙක හිත පැවැත්ීමේ. ඒක රූප කර්මස්ථානෙක හිත පවත්තන්ට යනකොට හිතවිලි මාර්ගයෙන් අපිට විවිධ සංසග්ග සිද්ධ වෙනවා. දස්සන සංසග්ග සිද්ධ වෙනවා ජනපද කල්යාණිට ශ්‍රීමතුරු කවුලේ ඉඳලා කතා කරපු නන්දාව හිතෙන් දකිනකොටම දර්ශන සංසග්ගයක් ඇති වෙනවා. ඇත්තට ජනපද කල්යාණික නම් කබ කඳුළු වැක්කිරෙනවා. නව කාවුළු වලින් කවුරු කාවුළු වැක්කේනවා. නමුත් ඇහෙන් දකින රූපය නෙවෙයි හිතෙන් දකින රූපේ නම් ඉච්චිතික වාවේ. කිසිම අඩුපාඩුවක් නැහැ අයියෝ. ඒකම සීකර කර බත් නොකා ඉන්න පුළුවන්. මේකට කියනවා දස්සන සංසග්ගය කියලා. අපි කවුරු හරි දැකීමෙන් හෝ හිතින් දැකීමේදී පුදුමාකාර විදිහට කටදෙපැත්තෙන් පේන වැක්කිරෙනවා. සෙම වැක්කිරෙනවා. මොකද දස්සන සංසග්ගයේ ඒ තරම්ම අපි චිත්‍රපටි ලෝකේ හදාගෙන බලලා තියෙනවා, හීනවල කරලා තියෙනවා. අපි ජීවත් වෙන්නේ මේකේ. ඒ නිසා සංසග්ගය කියන එක අපි පාලි සංස්කෘත පාලි වචනේ සංසග්ග සංස්කෘතයේ සංසර්ග සිංහලෙ මේ දෙකම පාවිච්චි කරනවා. අපි මිශ්‍ර සිංහල පාවිච්චි කරනවා. ඒ නිසා සංසර්ගය දෙනවා කියලා අපි කියන්නේ දෙදෙනෙක් දෙදෙනෙක් විසින් එකතුව කරන දිය කිසිං හමාර කරන ග්‍රාම්‍ය කෘත්‍යයක් කියලා බුදුහාමර කියනවා. නමුත් මේ ඒ ඒ කියන භයානක සංසර්ගයට මෛතුන සේවනට යන්න ඉස්සෙල්ලා ඉස්සෙල්ලාම කෙනෙක් කාමච්ඡන්දේ පළවෙනි පියවර තමයි දසන සංසග්ගය. දැකීමෙන් තමයි කෙනෙක් අමාරු වෙන්නේ. ඒක නිසා දසන සංසග්ගය පුරුෂයෙක් ස්ත්‍රියක් දැකීම ස්ත්‍රියක් පුරුෂයෙක් දැකීම වශයෙන් උත් වෙන්න පුළුවන්. නමුත් දැකපු ස්ත්‍රියාවක් පිළිබඳව හිතින් කල්පනා වෙනකොට හීනෙන් දකිනකොට ඒ දන්සන සංසර්ගයේ සිද්ධ වෙච්චාම ධාතු පිට වෙන තරමටම උද්වේග කරයි. කිසියම් ප්‍රශ්නයක් නැහැ. ධාතු පිට වෙන්න පොඩි උද්වේගයක් තිබිලා බෑ. ධාතු ක්ෂය වෙන්න තරම් හිතේ දසන සංසග්ගයේ සම්පූර්ණ රසායන ශරීරෙ පෙරලනවා. මනුස්සය සම්පූර්ණ කාමයට නතු කරනවා. ඒ මනුස්සයාගේ චේතනාවක් නැතුව. ඒ තරමටම දසන සංසග්ගේ බලවත් ඒ නිසා අද ලෝකේ වැඩියෙන්ම කෙලස් උපදවන්නේ ටෙලිවිෂන් එකේ. ඒගොල්ලෝ දන්නවා රූප වෙන්නකොට ඒ මනුස්සයා ඉන්න තැන මතක නැහැ. කොහෙද ඉන්නේ දන්නේ අර රූපෙට ඒ තරම් බැඳෙනවා. ඒක නිසා කීයක් දීලා හරි කමන්නේ පළල් තිරයක් සහිත ෆ්ලැට් ස්ක්‍රීන් එක තියෙන ටෙලිවිෂන් එකක් තියෙනවා නම් අන්න ලොකුම ජයග්‍රහණය. දරුවෝ සේරම ඉවරයි. ගෝල බාලයෝ සේරම ඉවරයි. අර මිනිස්සු අර ගෙදෙට්ට ටෙලිවිෂන් එකේ ගෙනාපේ කාටත් හොරෙන් පිටිපස්සේ ඉඳගෙන හරි බලනවා. බලන්නේ පිටිපස්සක් තමයි. ඉස්සරහා පැත්ත නෙමෙයි බලන්නේ. ඉතින් අපි දරුවන්ට දෙන්නේ ගෝල බාලන්ට හොයලා දෙන්නේ ලොකුම පුලුල් තිරයක් සහිත ලොකුම කුණු හරපයක් ගෙනත් දීලා කියනවා. අපි දරුවන්ට සෑහෙන්න සලකන එනකොට බලන්නකෝ දරුවෝ අපිට බයිනවනේ. දරුවෝ අපිට වෛර කරනවනේ. මොකද දරුවා අහිංසකයි. දරුවෝ දන්න මේ අම්මලාට තාත්තලාට මොළ ධාතුව නැහැ. ගුරුනාන්දලාට මොළ ධාතුව නැහැ. මේ දසන සම්පත්තිය ගෙනත් දුන්නාට පස්සේ අර එක දවල් රැ දෙකේම පෙළෙනවා. ඒ මොකද මේ දසන සංසග්ගයට මනාපය අවශ්‍ය නැහැ. ඒ රූප හොයාගෙන ඇවිල්ලා පෙන්නවා. අපි දවල් වරුවේ නම් හොයාගෙන ගිහලා බලනවා. නමුත් රැවරුවේදී ඒ දේවල් එපිකම් කරනවා. අපේ දේ කියන දසන සංසග්ගය කියලා. ඊට පස්සේ තියෙනවා ශ්‍රවණ සංසග්ගය කියලා ගියත් හිමිනි වහා එන්න කියන වචනේ. ඇහෙන්න පටන් ගන්නවා. ඒ ඒ මිහිරියාව ඒ සද්දේ නිකන් දේව දූතෙක් ඇවිල්ලා කතා කරනා වගේ මේ බුදුබණත් ඇහෙන්න ඉඩ තියෙනවා. නමුත් අර අර ජනපද කල්යාණිකේ වචනේ විතරම අෂ්ටස්වරයෙන් බ්‍රහ්මස්තුරයෙන් කතා වෙටින්නේ. ඒ වගේම Tamanට හිත ගිය දන ආදර රජමාලිගාව හැදුනට පස්සේ ඒ ශ්‍රවණ සංසග්ගය ඒ මනුස්සයා මේ දේශනාවට අහුම්කන් දීගෙන භාවනා මධ්‍යස්ථානයේ හිටියත් විශ්වවිද්‍යාලේ දේශන ශාලාවක හිටියත් එයා අහුම්කම් දෙන්නේ අර ඇහෙන එකට. මේ දේශකයා කියන එකට නෙවෙයි. දේශකයා හොල්මන යනවා ඉඳගෙන හත් එක වහගෙන අර පරණ සවන සංසර්ගයට යනවා. ඉතින් ඊට පස්සේ ඒ මනුස්සයාගේ රූකඩේ විතරයි මෙතන තියෙන්නේ. හිතින් ගත කරන්නේ සංසර්ගයේ. ඒකෙදී වුණත් ඒ පුද්ගලයාගේ මනාපේ තිබුණත් මේ දේශනාව වැදගත් මේක මගේ කාරණා කාරණා මට ඕන කියලා කියන්න දෙන්නේ නැහැ. පැහැර ගන්නවා. ඒ නිසා ඒ ශ්‍රවණ සංසර්ගයත් ප්‍රകൃතිය සිද්ධ වෙන්නත් පුළුවන් හිතින් අරගෙන යන්නත් පුළුවන්. ඒ සංසර්ග දෙක කාමෝද්ගමණය ඇති කළොත් මිනිසෙක් පිස්සුවට ගත්තොත් එහෙම නැත්නම් මේ දවස් බල්ලෝ මේ මේ රැළේ යනවා කියලා එකක් තියෙනවා. ඒක වැල්ලියක් හීට් එකට ආවට පස්සේ අනෙක් බල්ලෝ කොච්චර ගැට ගහලා තිබ්බත් බේරන්නම අපුවමල මේ දවස්වල හරියට නිසන්නවනේ. හරියට එනවා අර පාර මේ පාරේ දුවන අපි දන්නේ නැති අප්පු හැමිලාවිල්ලා අයිතිකාරයෝ. ඒ මොකද ඒගොල්ලන්ට පණිවිඩ ගිහිල්ලා. මේ ටෙලිෆෝන් හතරක් පහක් තියෙන එකකින්වත් අපි කතා කරන්නේ නැහැ බල්ලන්. මේ බැල්ලියක් මේ හීට් එකට ඇවිල්ලා ඉන්නවා කියලා. අනේ පණිවිඩේ යන්නේ කොහෙන්ද දන්නේ ආවට පස්සේ ආය මොන જાතියෙන් කෙරුවත් දෙන්න බෑ. ඊට හපම් මිනිසයා. නාගේ විශේෂ ගෙටත් උසේ කියලා පරණ කතාවල් තියෙන්නේ. ආවට පස්සේ මේ මිනිසයාට පෙනිලා නෙවෙයි මේ. ඇහිලා නෙවෙයි අර කරපු දේවල් සවන සංසර්ගයට යනවා. ඒක ගිය ගමන් කාය සමුල්ලේපන සංසර්ගයට යනවා. ආලිංගනයකට ආස වෙනවා. ඒ දැකපු අහපු දේ අත ගන්න. ඒ ආලිංගනය තමයි ඔය කැසිනෝ වල පොඩ්ඩක් දෙන්නේ. ලාවට දෙනවා. වැඩිය දෙන්නේ අත ගන්න පොඩ්ඩක් දෙනවා. දීපු ගමන් ලුණු මිරිස් කෑවා වගේ ලුණු දී ගෑවුනා වගේ. ඊට පස්සේ වැටෙනවා සම්භෝග සංසර්ගයට. මේවා වැටෙන්නේ යුරකයන් මිනිස්සෙක් ලෙස්ලා ගඟට වැටෙනවා. යූර වෙහිලා තියෙන්නේ මැදට එන්න එන්න අමු මඩ වැටුණාට පස්සේ අමු මඩ දිගේ lessපු ගමන් ගඟට තමයි වැටෙන්නේ. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ සංසර්ගය පිළිබඳව මේ වැතර මේ දසන දවන කාය සමුල්ලේපන සංසග්ග සම්භෝග සංසග්ග කියන එක පසු කාලීන ආචාර්යවරු පෙළගස්සපුවා. බුදුරජාණන් වහන්සේගේ වචන තමයි. නමුත් ඒක ලස්සනයි. එක්කෙනෙක්වත් මෙතන නෑ ඒක අත්විඳපු නැති කෙනෙක්. ඒ ලාවට ඉඳලා ඒ තෙල්ල තදබල පටිකාමයකට වැටෙන හැටි කාම ඡන්දයකට වැටිලා තමන්ට තරම් නොවන මට්ටමට තමන් ඇදගෙන වැටෙන හැටි. ඇදගෙන වැටුණාට පස්සේ බික්කක් නම් පාරජික වෙනවා. සාමාන්‍ය ගියෙක් නම් කාම ඡන්දයට අහුවෙලිවලා දික්කසාද වෙනවා. නගරෙන් ටවුමෙන් පොලිසියෙන් කුටි කන්න සිද්ධ වෙනවා. හැදිච්ච ගෙදර නැහැදිච්ච කා කියලා බැනුම් අහන්න වෙනවා. නමුත් අරින්න නම් ඔය කොච්චර જાති කරත් අරින්න බෑ. ඉතින් ඒක නිසා බුදුජානනාංශයේ සඳහන් කරන මේ වගේ දෙයක් වුණාට පස්සේ අපි අවුරුදු 100ක් සිල්ලා කරලා තිබ්බත් ඒ චිත්තක්ෂණේ ඉවරයි. අපි අවුරුදු ගාණක් කීර්තිනාමයක් ගොඩනගාගෙන හිටියත් දැන් දැනගත්තත් දැන් මේ කීර්තිනාමය මේ නිකන් කැඩෙනවයි කියලා වළක්වන්න බෑ. අන්න එවැනි දාසකත්වයකටපත් වෙන නිසා එවැනි දාසකත්වයක්පත් වෙන්නේ එක සැරේටවත් නෙවෙයි. ඒක සිද්ධ වෙන්නේ කස කැවෙන්නේ ක්‍රමයට. ඒ නිසා ඒකේනා යෝනිසෝමනසිකාරයේ තියෙනවා නම් දස්සන සංසග්ගයට යනකොටම තේරුම් ගන්නවා පෙට්‍රෝල් වලට ගින්දර ගෑවෙන්න ඕන නැහැ කිට්ටු වෙනකොට ගිනි ගන්නවා කියලා. ඒ නිසා පෙට්‍රෝල් තියෙන තර ගින්දර කිට්ටු කරන්නේ නැහැ. කිට්ටු කරලි වෙලා කිව්වොත් මම පත්තු කරුවේ නැහැ ඒක පත්තු උනානේ කියලා. පත්තු උනා තමයි. ඊට පස්සේ ආයෙ පෙට්‍රෝල් වලට දොස් කියන්නත් බෑ ගින්දරට දොස් කියන්නත් බෑ. ඊට පස්සේ වලක්ක ගන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා ඒ දස්සනෙන් අයින් වීම සඳහා අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා කියනවා. ඒ නිසා කාමභෝගීන් අරණ්‍යයට කැමති නැහැ. ගස් මුලට කැමති නැහැ. ශූන්‍යagaraට කැමති නැහැ. ඒගොල්ලෝ කැමති සනකෙලියට. ඒගොල්ලෝ කැමති චිත්‍රපට ශාලාවකට. ඒගොල්ලෝ කැමති කැසිනෝ වලට. ඒගොල්ලෝ කැමති අගනුවර වලට. ඒගොල්ලෝ කැමති රාජධානි වලට. ඒගොල්ලෝ රාජධානි අංග සම්පූර්ණව හදාන්නේ අත්තල පහසුකම් සහිතව, sannivedana සහිතව හදානකට ඔන්න අපේ දියුණුව කියලා. හරිම දියුණුව. හරිම දියුණුවයි මායя. හරිම දියුණුවයි කෙලස්. ඔතෙන් තමයි සුද්ධාපිව ගෙනියන්න හදාන්නේ. හැබැයි අපේ සිංහල රජවරු ඕක කරේ නැහැ. සිංහල රජවරු මුළු රටම ඒකාකාරව දිනු කරා. ඒ මිනිසු ඒ බුදු සිංහල රජවරු දිනු කරේ කෙත. ඈතම තියෙන තැන. කෙත ලස්සනට හදාන ගොවියට නම්බුකාර කරගෙන රජුරෝ ආදානි හිටියා. නමුත් කෙත්තොත් දිනු කරා. අද නැහැ. අද වෙන්නේ කාම ක්ෂේත්‍ර දිනු කරා. ඒව ටික ඔක්කොම මැදට ගෙනල්ලා පුළුවන් ඒවුන් කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා කියනවා නැත්තෝ පට ඇරලා බලපල්ලා කියලා කියනවා. ඉතින් එහෙම ලෝකයක් බුදුජානක බොහෝ නාම්බුකාර විදියට ගෞරවණීය විදියට කියනවා මේ සේරම කෙලෙස් වලට හේතුව සෙනෙහය මේ ස්නේහය අපි බොහොම ගරු කටයුතු දෙයක් විදියට කියනවා මට පොඩ්ඩක් විස්තර කරලා දෙන්න මම පටලවලා තේරුම් ගන්න තියෙන තියෙනවා අපි මෛත්‍රී භානට හරි කැමතියි මෛත්‍රී භාන තියෙන ස්නේහය තමයි මෛත්‍රී භාන කරන කෙනා මුලමැද දන්නේ නැතුව ගියොත් ඔය ස්නේහය තමයි වැඩි මාත්‍රිත වචනෙට බුදුහාන දෙන්නේ ස්නේහය කියලා නිසා මෛත්‍රී කරන්න ගියාට පස්සේ අපි හරිය කැමති පුරුෂයෝ ස්ත්‍රියවට මෛත්‍රී කරන්න. ස්ත්‍රියව පුරුෂයෙකුට මෛත්‍රී කරලා ගෙඩි ගාලා එනවා මෛත්‍රී වෙලාවට. තියෙනකොටම හෝ ගාලා වැඩෙනවා. ඊට පස්සේ අන්තිමට බලනකොට අනියම් ප්‍රේම සම්බන්ධතාව පැවැත්වුවා, දරුවා හම්බ වුණා, DNA RNA පරීක්ෂණ කරන්න වෙනවා. ඕන දුරදිග ගියාට පස්සේ තමයි මේක සාසනික ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ. හැබැයි මෛත්‍රිය විකුණනවා කිසිම දෝෂයක් නැතුව සර්ව සුභවාදී එකක් විදියට. ඒ නිසා මෛත්‍රියේ තියෙන සෙනෙහස ඒකේ සීමාව දන්නේ නැතුව ඒකේ තියෙන වංචනික ගතිය දන්නේ නැතුව ඒක කරන්න ගියොත් මේ කාමය මෛත්‍රිය මුවාවෙන් වංචා කරනවා. නිසා භාවනා කරන්න යම් ගෝධනේ කහනවා ඇයි ස්වාමීන් වහන්සේ මේ කෙලින්ම ආනාපාන උගන්වන්නේ ඇයි විපස්සනා උගන්වන්නේ පොඩ්ඩක් මෛත්‍රී කරලා ගත්තොත් හොඳ නැද්ද? පොඩ්ඩක් බුද්ධානුසුතිය කරලා ගත්තොත් හොඳ නැද්ද කියලා ඒ වගේ ඒ වගේ තියෙන මේ සිනේහන ගතිය බැඳීම් ගතිය, මෝදු වෙන ගතිය අවංකවම හිතලා කතා කරන්න. තරහකට නෙවෙයි. නමුත් කිව්වොත් පුළුවන් නම් කපම් බැන්නම් කපම් මේකේ තියෙන්නේ රූප ධර්මයක් එක ගමනක් තියෙන්නේ. අත ගන්න පුළුවන් එක ගමනක් තියෙන්නේ. ඒ රූප ධර්මයේ අපි ඇසුරු කරන්නේ කාමේසා කාම සංඥාව දුරු කරන්නයි. මෛත්‍රියමත් එක කරත හැකියි. හැබැයි මෛත්‍රියෙන් දින සෙනෙහසෙන් වැටුනොත් ඒ කොටු ගෑණි දීලා කැයි ගෑණි ගත්තද වෙනවා. ඉගුරු දීලා මිරිස් ගත්තා වෙනවා. ඉතින් ඒ නිසා ඒක දුරු කරලා කිය ගමන් කියනවා අපේ භාවනා ගැඹුරුයි අපිට කරන්න බෑ. අපිව පුළුවන් තරමකට ගිහිල්ලා මෛත්‍රී භාවනා කරගෙන ඉමු කියලා. මේ සේරම මායя ප්‍රෝග්‍රෑම් කරලා තියෙන දේවල්. සැලසුම් කරලා තියෙන දේවල් බුදුරජාණන්සේ ඔක්කොම දැකලා අවංකව ප්‍රකාශ කරලා තියෙනවා. Taman කැමැතින කැමැති කඩේකින් ගිහිල්ලා කණ එකයි තියෙන්නේ. නමුත් හැමතැනම බඩු තියෙනවා. තමන් හරියට තේරුම් ගන්නවා හරියට තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් දන්නෝ නම් සංසග්ග ජාතස්ස භවಂತಿ ස්නේහා කොතනක හරි මොක මොන දෙයක් එක්ක හරි ඇලුම බැඳුම හටගත්තා නම් වැඩි පෛරුපාසනකම හටගත්තා නම් එතනම ස්නේහස හටගන්නවා. ඒ ස්නේහස ස්නේහන් වයන් දුක්ඛ මිදම් පහෝති බොහෝ දුක් කියන දෙනවා මේ ස්නේහේ. ඒක නිසා අපිට පුළුවන් වෙයිද ජීවිතේ කවදා හරි එහෙම ඇලීමක් මැදීමකින් තොරව ප්‍රයෝජනීය සලකලා අර්ථය සලකලා වස්තුවක් අතහං අත ගන්න. අර්ථය සලකලා ප්‍රයෝජන සලකලා මිනිස්සෙක් සම්බන්ධකම් පවත්තා. අර්ථයක් සලකලා ප්‍රයෝජන සලකලා ධර්මයක් එක්ක ඇසුරු කරන්නේ. අර්ථයක් සරකලා ප්‍රයෝජනෙ සරකලා සමග සමාගමක් එක්ක ඉන්න බෑ. කද්දාකවත් අපට ඕනේ එතන එතන මීයා කන්නකොට අතලව කන්න වගේ මොනවා හරි සෙනෙහසක් ඕන. ඒක තමයි අපට හම්බෙන හැම ඒ හැමට තමයි අපි මේ වැඩ කරන්නේ අන්තිමට ඒ හැම එළියට ගත්ත දවසේ වතුරේ මාළුවා ගොඩට ආපු දවසේ ආයේ මාළුවාට සමාජික වාසිකම් හෝ සාධාරණයක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ දිහාවටවත් සෙනෙහසක් ඇති කරන්න යන්න එපා. සංසග්ගයක් ඇති කරන්න යන්න එපා. බුදුහාමුදුරු එහෙම කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඒ වගේම බුද්ධ ධර්මයත් එක්ක සංසග්ගයක් බෑ, සෙනෙහසක් බෑ. සංඝයත් එක්කත් බෑ. අපි ලොකු සංජින්න කාලේ උගා කෙනෙක් ඇසුරට කැමති බොහොම ගරු කටයුතු සිල් කටයුතු ස්වාමීන් වහන්සේ නමක්. ඒ සංසි දන්නවා ඒක. බොහෝ සංඝයා අතර ඒ ස්වාමීන් වහන්සේගේ ඇසුම දැකීම පවා මිනිසුන්ට ප්‍රියයි. නැවත ඒ ස්වාමීන් වහන්සේගේ ඒකට බාධායි. පැහැදිලිවම බාධායි. ඒ මිනිසුන්ට අවංකවම මේ දැක්මෙන් ඇස පිං කරා කියන මට්ටමට යනකන් ස්වාමීන් වහන්සේගේ පිරිචිගතයක් තිබුණා. නමුත් ඒක ස්වාමීන් බාධා නිසා උන්වහන්සේ නිතරම දේශනා කරන සංඝයා වහන්සේලාට කැළිය පැත්තට හැරියල්ලා ගෝලිය හදන්න යන්න එපා. ස්ථාන හදන්න යන්න එපා. ගිය ගමන් වෙන්නේ කුට්ටි කුට්ටි Tamange වෙලාව නැති වෙනවා. ඉතින් ඒකට මිනිස්සු බයිනවා. සාසනික හැඟීමක් නැහැ. නිවන් දකින්න හදනවා තනිකරව. එනතම් ආත්මార్థකාමී වෙන්න හදනවා කියලා. මොකද මේ කග්ගවිශාන සූත්‍රයේ එක ගාතාවක් කියූප එකෙක්. එහෙම කටහැකර වචන කතා කරන එකක් නෑ. බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා කඟ වේනගේ තනි අඟ වගේ හැසිරෙන්නේ කියලා. ඒක කරන්න බැරි අපිට කොන්දක් නැති නිසා. අපිට අපිට කියලා ආධ්‍යාත්මයක් නැති නිසා අපි හැම වෙලාවෙම වැලක්කට උඩට නගින්න බැරිච්චම ගහක් වටේ එතෙනවා. ඒ වැලට කියලා හරපද්ධතියක් නැති නිසා. ඒ වගේ තමයි අපිට බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ කෙරෙහි නොතැලෙන සද්ධාාවක් නැති නිසා අපි ආර්ථික විද්‍යාව බුදුන් කළ සලකනවා. දේශපාලන විද්‍යාව බුදුන් කළ සලකනවා. සමාජ විද්‍යාව බුදුන් කළ සලකලා පුළුවන් පුළුවන් වෙලා පන්සල් යනවා. හැබැයි වැඩියෙන් කරන්නේ දේශපාලන. වැඩියෙන් කරන්නේ ආර්ථිකය හදන එක. වැඩියෙන් කරන්නේ සමාජ සේවාව කරන එක. ඉතින් අන්තිමට ඒ බුදුහාමුදුරුවන්ට කොන් කිරීම නිසා බුදුහාමරණ සපත්තවත පිරීම නිසා බුදුන්ට හතුරුවත පිරීම නිසා නුගෝ කලකින් වනසටපත් වෙනවා. ඒක බුදුහාමරගේ සාපයක් නෙවෙයි තමන්ම තෝරාගත්ත ක්‍රමය. ඒ වෙනුවට අද බුදුන් නැති නිසා අද උගව දෙනෙක් කියන සද්ධර්මයක් හොයන්න අමාරුයි කියලා. ඒ වගේම හිතන පිසු සංඝයා නැහැ කියලා. හැබැයි මේ හිතන එක එක්කත් පැවිදි වෙන්න හිතන උන්නේ. ගොඩ ඉඳගෙන පීනන්න බලාපොරොත්තු වෙන කට්ටිය. ඒ වගේම මේ කට්ටිය හොයන්නේ දිලිසෙන සියල් තැන් වල තමයි රත්තරන් ගන්න. නూరు පෙරහැර බලන්න ගිහලා අලි බලන්නේ. ලාහුකල යන්න කැමති නැහැ. අලි බලන්න යන්න ඕන ලාහුකල යන්න ඕන. මේගොල්ලෝ අලි කොළඹට ගෙනල්ලා කොළඹට යනවා පොලිමේ ඇවිල්ලාගෙන අපි විතරයි අලි දැක්කේ කියලා. අලියෝ පස්සෙන් hina වෙනවා. තොපියෝ දැකලාද ඔය කතා කරන්නේ කියලා. මොකද ඒක බලන්න යන්න ඕන කැලියට. ඒ වගේ බුදුන් දකින්න යන්න නම් තනි වෙන්න. එක ක්‍රමයයි. එකම ක්‍රමයයි. විවේක වෙන්න. ඒ විවේකේ පළවෙනි එක තමයි මේ කාම ලෝකේ తాවකාලිකව අයින් නැත්තම් අපි කියනවා පැවිදි වීම හෝ ස්ථිරව අයින් වුණයි කියලා. මොකද අයින් වුණාට පැවිද්ද ලැබෙන්නේ නැහැ. කවදාකවත් ලැබෙන්නේ නැහැ. තට්ටේ ගාවට යුරප් පෙරේකට පැවිද්ද ලැබෙන්නේ නැහැ. පැවිද්දා ගිහිල්ලා භාවනා කරන්න ගියාට පස්සේ ගියා හා සමාන දුකකටපත් වෙනවා. ඒ අර දස්සන සංසග්ග, ශාවන සංසග්ග, සමුල්ලේපන සංසග්ග, සම්භෝග සංසග්ග වලට හිතින්පත් වෙනවා. ඒවා ඉන්නා තාකල් ගිහි පැවිදි වෙනසක් නැහැ. නමුත් ඒකට පොඩි අර එකලා වෙනවා වගේ මේකක් බුදුහාම සඳහන් කරන දැන් අත්විඳිය හැකි අත්දැකිය හැකි රූප කර්මත්තානකට හිත දාන්න චිත්තක්ෂණයකට හරි දාන්න පුළුවන් නම් මේ සා විශාල ඒ මෝහ පටල එක චිත්තක්ෂණයට කඩන්න පුළුවන් නම් බහුවයි මම මේ මම දැන් මෙතන ඉන්නවා කියලා ඉඳගෙන ඉන්නේ රූපේ දකින්නවා ඒ නැත්තම් දකින්නවා කියන එක අපි පැත්තක දාමු විඳිනවා අත්විඳිනවා එහෙම නැත්තම් ඒ රූපේ ඇතුලේ සිදුවෙන අස්පනා අපිට සිදුවෙන ආස්වාද ප්‍රසවාසයක් දකින්න. ආස්වාද ආස්වාදයේ දකින්න ප්‍රසවාස ප්‍රසවාසයේ දකින්න. පිම්බිම් පිම්බීර වශයෙන් දකින්න හැකිලිම හැකිලිම වශයෙන් දකින්න. නැත්නම් සක්මන් කරනවා වම තියනවා දකින්න. අත් විඳිනවා. අත් දකින්න. දකුණ තියනවා. මේ හැම වෙලාවෙම අපි විශාල සටනක් කරලා දිනන්නේ කාම සහ කාම සංඥාව අයින් කිරීම. නමුත් ඒක කරන්න දෙන්නේ නැත්te ඒක වැටෙන්නේ ඒක ඒකට අකුල් හෙලන්නේ දසන සංසග්ගේ ශවණ සංසග්ගේ සමුල්ලේපන සංසග්ගේ හිතින් රූප දකිනවා. හිතින් සද්ධාහනවා. හිතින් පරණ අතපත ගාපුව කල්පනා වෙනවා. මේ කල්පනා වෙන හැම වෙලාවෙම හිතවිලි ආවා කියලා චෝදනා කරනවා. ඊට අමතරව සද්ද වලින් කරදර වෙනවා. එහෙම නැත්නම් මේ වේදනාව වලින් කරදර වෙනවා. ඒ කරදර ඉවර කරලා රූප ධර්මයක් ඉස්සර කරන්න හම්බ වෙන්නේ මේ කරදර අල්ලපනල්ලේ රූප ධර්මයේ සරණ යන්නේ මේ කරදර කවුරුත් දීපුවානේ පෙර කළ අකුසල කර්ම නිසා තමයි එන්නේ. ඒවා කාටවත් කරදර කරන්න නැති දේවල් නෙවෙයි. කරදරයක් වෙන්නේ හිත දුර්වල නිසා. ඒ නිසා මම ඒකෙදි දිගට රූප කර්මත්තානේ වඩන්න ඕනේ කියලා අපි නිකමට හිතමු. මම හිතනවා මේ පිටසට එහෙම කිව්වට අසාධාරණ නැහැ කියලා. යම් වෙලාවක අපිට හම්බ වෙනවා ඒකේ පවත්න්න පුළුවන් හිතට. තප්පර ගානකට විනාඩි ගානකට හරියට මම ඉන්නේ ආස්වාද ප්‍රසවාසයේ. මූණට මූණ දාලා ඉන්නවා කියලා මේකට කියන්නේ. එනතම් පිම්බීම හැකිලිම. එනතම් සක්මන් කරනකොට සක්මන් කරන බව තමයි හොඳටම ඒ දන්න ගතියට අපි කිව්වත් මූණට මූණ දාලා ඉන්න ගතියට ගියොත් ඒ දෙනා දන්නේ නැත්තම් මේ මම මේ දිනුවේ කාමේ සහ කාම සංඥාව කියලා අපරාධයි. ඒසයික දන්නකම විශාල ජයග්‍රහණයක් අපි මේ බණ කියන්නේ ඒ බණ කියන්නේ අන්නේ ටික මතක් කරලා දෙන්න. මේ කරන දේ උපේපදේ අරසා කරා. එහෙම නැත්නම් වටින දේ වටින විදිහට සලකන්න. නමුත් මේක නෙවෙයි භවනා ජීවිතයේ නිෂ්ඨාව. මේ භවනා ජීවිතයේ හැකි නොහැකි බව බලනවා. භව්‍ය භව්‍ය බව බලනවා. බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා තණ්හා ဒ ුතියෝ පුරිසෝ දීගමද්ධාන සංසාරං. අපි මේ ගාම කර මුළු සංසාරෙම වර්තමාන මොහොත දෙවන්න කරගෙන නෙවෙයි ගමන් කරලා තියෙන්නේ තණ්හාව දෙවන්නි කරගෙනයි. මොකාකර දෙයකට බැඳිච්ච සෙනෙහසක් ඇතුවයි අපි ජීවිතේ ජීවත් කරවන්නේ. එහෙනම් ජීවත් වෙන්න හේතුවක් නැහැ අපිට. අපිට තියෙනවා ළඟා වෙන්න පරමාර්ථයක ඒකාන්තෙම තණ්හාව. ඒකාන්තෙම මාන්නයක්, ඒකාන්තෙම දික්තිය. මේ තණ්හා මාන දික්ටි නිසායි අපි මේ පත්තු කරපු අහස් කුරක් වගේ චෝස් ගාගෙන දුවන්නේ. ඒක වැඩි නම් බොහොම වේගෙන් දුවනවා. එහෙම තණ්හා මාන දික්ටි නැත්නම් ලෙඩ කපට වැල ගන්නවා වගේ ඔහේ වැඩ කරනවා කිසිම චාරයක් නැහැ. ඒ නිසා අපි වහන්සියලා වැඩ කරන්නේ ලොකුම තණ්හාවකට දඟලන වෙලාවේ. හුඟක් මහන්සියලා වැඩ කරන්නේ හුඟක් මාන්නයකට වැඩ කරන වෙලාවේ. හුඟක් තටමන්නේ හුඟක් දික්ටියකට වැඩ කරන වෙලාවේ. ඉතින් යෝගාවචරය ඒ බව දැනගෙන එවැනි තණ්හා මාන දෙටි නැති වෙන මේ ආනාපාන වගේ මධ්‍යස්තරව දාගෙන ගියාට පස්සේ මේ රූපය මේ කාමේසා කාම සංඥාව අයින් කිරීමට ගත්ත අඩේට ගත්ත වාංගුවට ගත්ත මේ රූපය ස්ථිර එකක් නෙවෙයි. ඒක අනිත්‍ය නිසා ක්‍රමයෙන් ගෙවෙන්න පටන් ගන්නවා. ක්‍රමයෙන් තුනි වෙන්න පටන් ගන්නවා. ක්‍රමයෙන් ක්ෂය වෙන්න පටන් ගන්නවා. ක්‍රමයෙන් වැය වෙන්න පටන් ගන්නවා. ක්‍රමයෙන් නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. මෙන්න මේක වෙනකොට ඊගා බයෙන. ඊට පස්සේ ආයෙ නූල් බඳින්න පටන් ගන්නවා. ආයෙ සෙත් කවි කියන්න පටන් ගන්නවා. මේ භාවනා කර හිටපු අරමුණ මේ අරමුණ කරපු කය නොදැනී ගියයි කියලා. බුදුරජාණන්සේ දීලා තියෙන්නේ ආන්දගේ වලිගයක් වගේ එකක් තමයි ඇල්ලුවට අහුවෙන්නේ නැති එකක්. ඒක ගෙවෙන එක. ආන්න ඒක ගෙවෙන බවට ලෑස්ති වෙනකොට කියනවා අනිත්‍ය දක්නාසුලව භාවනා කරනවා. බලපු දේ හැඩේ වෙනස් වෙනවා. තිබුණු දේ වෙන දෙයක් වඩටපත් වෙනවා. විපරිණාමයටපත් වෙනවා. ඒ විපරිණාම සංඥාව නැත්නම් අනිච්ච සංඥාව අපිට හරිම ආගන්තුකයි. කවදාත් අපේ චින්තන රටාවේ නැහැ. ඉතින් ඒ නිසා අපිට විපරිණාමයේ දකින්නට පේන්නේ මට වැරදිලා. මම තනි වෙලා. මම කොටු වුණා. සරණට පිරිතුන හැරමිටියක් නැති වුණා. ආලම්බණයක් නැති වුණා. අරමුණක් නැති වුණා කියලා. ඉතින් එතෙන්දී කමඨාන් සුද්ධ කිරීම හරියම වැදගත් වෙනවා. පැහැදිලි වෙන්න ඕනේ. දැන්ම කාමසා කාමසඤ්ඤාව අයින් කළා. රූපය ගෙවම් කරන වෙලාවෙ උඹට දැන් කරදර කරන්නේ රූප සංඥාව. රූපේ ගිය තැන හෙව නැල්ල. මේක අනිවාර්යෙන් භාවනා ඊගාව අධියර. ඊගාව පියවර තමයි අල්ලගත්ත රූපේ එන්නේ එන්නේ තුනි වෙන්න පටන් ගන්නවා. තුනි වෙන්න වෙන්න ආතතිය අඩු වෙනවා. තුනි වෙන්න වෙන්න ආසානිය අඩු වෙනවා. තුනි වෙන්න වෙන්න දරතගතිය අඩු වෙනවා. දන්න කෙනාට, දන්නේ නැති කෙනාට සැකේ නිසා, බය නිසා ආතතියක් එන්න පටන් ගන්නවා. පොඩ දාපු මාළුවෙක් වගේ. ඉතින් එතකොට යා ඉන්න ඕනේ කල්යාණ මිත්‍යන් පිරිසක් මැද. එයා ඉන්න ඕනේ මේකට ලෑස්ති වෙලා. එයා ඉන්න ඕනේ සද්ධාවක. එයා ඉන්න ඕනේ සීලෙක. යම් වෙලාවක ඒ රූපේ තුනී වෙන වෙලාවේ සීලේ නැති බව තේරුණොත් පෝරකේ ලෑල්ල උඩ ඉන්න වගේ බයක් එනවා. මේක දෙයකට මම සුදුසු නැහැ. මම පිරිසුදු කරන්න නැතුව ඔපරේෂන් තියටර් යනවා ඔපරේෂන් කරන්න යන්න හොඳ නැහැ. ලෙඩා පිරිසුදු කරන්න නැතුව. උපකරණ පිරිසුදු කරන්න නැතුව. දොස්තර පිරිසුදු කරන්න නැතුව. තියටර් එක පිරිසුදු කරන්න නැතුව. පිරිසුදු කරන්න නැතුව හදිසියට ඔපරේෂන් කරන්න ගියාට භයානකයි. තියටර් එකෙන් ආවොත් ලෙඩක් කද්දාම සනීප කරන්න බෑ. තියටර් එකෙන් ඇති වුණොත් මේ ආසාදනයක් ස්පිරිතාලෙන් ඇති වෙච්ච ආසාදනය ගමේ ගොඩේ ඇති වෙච්ච ආසාදනයට බුද්ධම් භයානකයි. මුළු ස්පිරිතාලෙම වහන්න ඕන. හරිම භයානකයි. ගමේ ගොඩේ හැදෙන අත්බේතෙන් කොත්තමල් වලින් සනීප කරතයි. තියටර් එකට යන්න නරකයි, ඔපරේෂන් කරන්න නරකයි. සීලය පිළිබඳව 100%ක් නෙවෙයි අලුත් කරන්න ඕන. හැම වෙලාවෙම හැකි තරම් සීලය පිරිසුදු කරන්න ඕන. ඒ වගේම ලෑස්තිලා යන්න ඕනේ මම කාම ගුණ අතහැරියා කාම සංඥාව මේ අරමුණට දැමීමෙන් අතහැරියා. දැන් අරමුණ ගෙවෙනවා. ගෙවෙනකොට කාම සංඥාව වගේ රූප සංඥාව කරදර කරනවා. මේක බුදුහාමරගේ ප්‍රතිපදාවේ දියුණුවක්. කෙලෙස් අඩුවීමක්. මම මේකට ලෑස්තිලා යන්න ඕනේ කියනකොට <clears throat> ඒකේ නා ඇන්ත්‍රැක්ස් තියෙන තැනට වැක්සින් එකක් අරගෙන යන කෙනෙක් එයා ඒකට මේ ප්‍රතිදේහ ශරීරයට විදගෙන එන්නතක් අරගෙන යන කෙනෙක්. එයා දන්නා මට හැදෙන්නේ එයා දන්නවා මම යන්නේ රූපේ නැතුණට පස්සේ රූප සංඥා කරදර කරනවා මට ඇවිල්ලා බය කරાવી. නමුත් මගේ ශ්‍රද්ධාව කැඩෙන්න ඕනේ නැහැ. <clears throat> මගේ සීලෙ මේකෙන් කැඩෙන්නෙත් නැහැ. මම මේකට ලෑස්තිලා යන්නේ. මම ඔය ඉස්සෙල්ලා මේකට අහුවෙලා තියෙනවා කියලා කමඨාන සුද්ධ කරන ගියොත් යුදයට ගිහිල්ලා ලේ දකින්නකොට තවතපත් වීරයවන්ත වෙන සූර වීර ධීර සෙබලෙක් වගේ එයා ලේ වලට බයලා කලන්ත හැදෙන්නේ නැහැ යුද බිමේදී. හැදුනොත් මට හතුර මරන්න ඕනේ මේවස නිකම් හටටක් කළා මරනවා. දැන් යන්නේ වෙන්නේ ලේ දකින්න බලාගෙන. තෝත් කරා මාත් කරනවා කියන්නේ. ඒ අමෝරගත්ත මනුස්සයා වළක්වන්න මාරයට නේ කාටවත් බෑ. ඒ මේව සිද්ධ වෙන්නේ භාවනා මධ්‍යස්ථාන වල නෙවෙයි. භාවනා මධ්‍යස්ථාන අපි පුරුදු කරන්නේ කාමේසා කාම සංඥාවෙන් කරන රූපයක් ගන්න පුළුවන් කියන පළවෙනි පණිවිඩය විතරයි. ඒක පුරුදු කරලා පස්සේ Taman tamanගේ එක්ක පැවිදිලා එක්ක Tamanගේ තනක් වහන විවේකීව බලන්න ඕනේ. මේන් ඉදිරියට තියෙන රූප සංඥාව කරදර කරන වෙලාවේදී අර ජනපද කල්යයන් වගේ රූපයක් හිතටම ඇවිල්ලා කරදර කරන වෙලාව. ජනපද කල්යයන් ගියත් හිමිනි මහා එන්න කියලා සංඥාව ඇවිල්ලා කරදර කරන වෙලාවෙදි තේරෙන්න ඕනේ මේවා හුදු සංඥා විතරයි. පිඹලා අරින්න පුළුවන් දෙයක්. මේක මේ රූපේ ගෙවෙන බවට ලකුණක්. මම මේ වෙලාවේදී ප්‍රතිපදාව ශීපත් කරගෙන කෙලස් අඩු වෙන බව තේරුම් අරගෙන හුද්දේ කලාව විවේකය විස්රාමයේ සරණ ගියොත් අන්න කග්ග විසාන සූත්‍රයේ පියවරක් ඉස්සරට ගියා වෙනවා. දැන් කාමයේ සරණ යන්නෙත් නැහැ, කාම සංඥාව සරණ යන්නෙත් නැහැ, රූපේ සරණ යන්නෙත් නැහැ. ඉතලත් රූපේ සරණ ගිය අර දෙකයින් කරන්න. දැන් රූපේ ගෙවන් වෙන්නේ ස්වභාවයෙන්මයි ආදැන ගන්නවා. දින දෙයෝගයට ගෙනත් දෙන්නා වගේ දැන් රූපේ ගෙවෙනවා. මෙන්න මේකට සූදානම් වෙන එක ගෝ කල් ගන්න. ගෝකල් ගන්නවා අපි ඒ තරම්ම මෙව අල්ලබ දාන මෙව පෝසත්කම කියලා හිතාන පුළුවන් කාර්කම් කියලා දාන නම්බුනාම කියන තියාන හිටපු දේවල් දැක දැක දන දන ගෙවෙනකොට මරණයේදී යම් තාක් බයක් එනවද? ඒකේ සංඥාව දැන් එන්න ගන්නවා. රූප සංඥාවත් ගෙවෙනවා. ගෙවෙනකොට ගෙවෙනකොට ඒක දිහා බාන තමන්ගේ දරුවා ඉස්සරහා මැරෙන වෙලාවේ ඒ දරුවා දිහා බලාන බහනා කරන අම්මා කෙනෙක් වගේ. නැත්නම් තමයි හොඳ ලස්සන නගර නිර්මාණ ශිල්පයක නැත්නම් ගෘහ නිර්මාණයක ශිල්පයකට හදාගත්ත ගොඩනැගිල්ලක් නගරයක් තමන් ඉදිරිපිට ගිනි ගන්න. තමන් ඉදිරිපිට ජලකල්පකට ලක් වෙලා ඉන්නකොට ඒ දිහා බලන්න. නැත්නම් තමන්ගේ අම්මා තමන් ඉදිරියට මැරෙනකොට බලා ඉන්නා වගේ ඔය කොහොමදත් මැරෙනවා ඉතින් ඔය මම උපමාවට කියන්නේ අම්මා කොහොමදත් මැරෙනවා දරුවෝ කොහොමදත් මැරෙනවා ඔය හදපු හැම ගියක්ම ඉවරයි එහෙනම් ඉතින් දැන් ඔය බුදු ජේතවනාරාමයේ හදුවේ 54 කලක් වේදන් කළා දැන් ගියාම අර කණින් යාම් අටවපුව gadol ටික විතරනේ දෙන ඒකත් බොරුවක් දන්නේ දැන් ඒකත් බොරු කරගෙන යනවා කණින් යාම් ගැට ගහපු gadol ටිකක් තියෙනවා අපි හිතනවා ඒක ගඳ කිලිය අරේ මේ කියලා. නෑ යකා කොහෙන්ද gadol ටිකක් ගෙනලා කොට ගහලා තියෙන්නේ. අපේ මේ වර්ණිතාරණත් ඇගේ ලණුවක් කාලා. ඒකත් බොරු වෙන්න පුළුවන්. අපි ඔය ගිහලා ගඩොල් කෑලි තොරකම් කරන්න එනවා අම්මෝ බුදුහාමරගේ ධාතු කියනවා වගේ. මොකද අපි බෞද්ධෝ කනවා මැටි උණක් කනවා. බුදුහාමරු තියෙන්නේ මෙතන. පපුවේ තමන් ගාගෙන භාවනා ඔය මැටි වල නෙවෙයි. තමන් ඒකෙන් හරි කමන්නේ අරගෙන මේක දිගේ ගියොත් තේරෙන්න පටන් අර ගන්නවා. මේ රූප සංඥාව ගෙවෙන එක අර මරණේ පොඩ්ඩක් ඉස්සරහට දාපු කොච්චර මරණයට බයද ඒහා සමාන මේ විදර්ශනා උපක්ලේශ මතු කරලා අපි බය කරනවා ඉතින් ඒක කල්යාණ මිත්‍ර මැද ඉන්න ඕනේ. සද්ධර්මයේ ඉන්න ඕනේ. ඒතර ඔපරේෂන් තියටර් එකේ ඇනස්තීසියන් ડોක්ටර්ත් ඉන්න ඕනේ. සර්ජන්ුත් ඉන්න ඕනේ. නර්ස්නුත් ඉන්න ඕනේ. උපකරණත් ඉන්න ඕනේ. ඔක්සිජන්ුත් ඉන්න ඕනේ. හැමදේම තියෙන්න ඕනේ. ලෙඩා කොයි අතට ඇවිත් දන්නේ නැහැ. ආන්න උකටයි කල්ගන්නේ. ඕකට මේ එක්කෙනෙක්වත් ලෑසි නැහැ. ඕගොල්ලන් ඕනේ ගිහි වෙ ඉඳගෙන rahat වෙන්න. අත්ත පහක් වේදන් කරන්න කැමති නැහැ. පොඩ්ඩක්වත් වෙනස් වෙන්න කැමති නැහැ. ඉතින් ඒ නිසා ධර්මයයි ඕගොල්ලන්ට උලීලි පාල යනවා. ධර්මයේ සත්‍යයි, තොපි කෑදරයි. තොපි තාමත් අර මේ තම්බි ගඳ ගාට යන වෙනකොට කඳ ගින්න ගන්න හදනවා තම්බි ගාට. වෙන්නේ වෙන්නේ ධර්මයේ හරි ගැඹුරුයි. ධර්මයේ හරිම ආඩම්බරයි. ආඩ්‍යයි. අපිට ඒකට දන ගහගෙන යන්න ඕනේ. හතරනඩේ යන්න ඕනේ දෙන්න. හතරනඩෙන් ගිය මේ සිවුරඳ ගත්ත කට්ටියන් අහන්න මොකද්ද හම්බෙලා දෙන්නේ මොන බම්බුවක්වත් හම්බෙලා නැහැ. ඒක අපි ලෑස්තියක් වෙන්නනවා. අපි අපි ඒක නෙවෙයි යන්න ලෑස්ති. හැබැයි අපි ඕගොල්ලන්ට වැඩි දුක් වෙනවා. එතෙන් යන්න. ඇයි යන්නේ ඉගෙන බොම ආඩම්බරෙන් තමයි අපි කහසිරු පෙරවන්නේ. අපි වෙන කෘත්‍යයක් අපි මෙච්චරයි කරන්නේ ඒකෙත් පරාදයි. ඕගොල්ලන් කියන්නේ තියෙන අනේ අපි මේ තාම ගිහි වෙලානේ පැවිදි වෙලා නැහැනේ. අපිට අරක නැහැනේ මේක නැහැනේ කියලා ඕගොල්ලන්ගේ හිත ඕගොල්ලෝ විහිං වට ගන්නවා. හැබැයි පැවිදි වුණත් ප්‍රශ්නේ විසි අමාරු. මොකද ඔය ගිහිගෙන් අතහැරීම කියන එක කාය විවේකයක් විතරයි. චිත්ත විවේකයේ කියලා මේ අරමුණකට හිත පිටනවා කියන එක සම්පූර්ණ ඥාන පිරිමකමින් නිදාස් දෙයක්. පැවිදි පැවිදි බව නිදාස් දෙයක්. ආරණ්‍යද ගමද කියන එකේ නිදාහදයි ශිල්පයක් තියෙනවා. ඒකට තියෙන්නේ ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාව සාර්ථක වුණත් රූපෙක හිට බැඳගත් රූපේ ගෙවන් වෙනකොට රූපේ ක්ෂය වෙනකොට රූපේ වැය වෙනකොට කායानुපසන වායानुපසන ඉන්ද්‍රෝදානුපසන පටිච්චසග්ගානුපසන කියලා ඒක අනුපසනා කරනවා කියන එක අමානුෂිකයි. මිනිස්සුන්ට කරන්න බෑ. මනුස්සකමත් ධානය කරන්න බෑ. මනුස්සකමත් තිබුණා නම් රූපනන්දාව ගැන කල්පනා කරගෙන ඉඳී. හෙට හම්බෙන තන රජකම ගැන කල්පනා කරගෙන ඉදී. මට හම්බෙන අර මාලිගාව ගැන කල්පනා කරගෙන ඉදී. ඒක ඇත්තටම මනුසකම. එතින් මම බුදුහාමුදුරු හරිම අසාධාරණයක් කෙරුවේ නන්ද නන්ද කුමාරයා. අයියෝ දැර එක දවසක් හිටියනම් ওই ඔක්කොම ලැබලා පස්සේ නිවන් දකින්න තිබුණා. ඒක නැති කරන්න බුදුහාමුදුරු මොකද කරේ නන්ද හාමුදුරුවෝ ඇවිල්ලා කියනකොට මේ ස්වාමීන් මේ මට මේ දසන කාමේ දසන සමුල්ලේ දවසන සවන සමුල්ලේපන සංසග්ගෙන් බේරන්න බෑ සංසත්තික වහගත්ත ගමන් නම් දානවා. කනට ඇහෙන්නම ගියත් මිනිහ වහයෙන්න කියලා. මට මතක් වෙන්න මේ ඉන්නේ ඉස්සලා අත ගගා හිටපු හැටි. ඉතින් කොහෙද බානවා කන්නේ ආහෙන වර යන්න කියලා අරණ ගහන ගියා දිවි ලෝකේ. යන ගමන් හේනක පිසිච්චි වැන්දිරියකුත් නිකන් සයිඩ් එකෙන් පෙන්නගෙන ගියා. ඉන්නන කියලා ත්‍රිලංගනාවේ 500ක් පෙන්නලා අහනවා ලස්සන නැද්ද? කියවන්නේ සූත්‍රේ කකුල් දෙක පෙන්නලා අහන බලපන් කකුල් දෙක දිහා පරිවි කකුල් වගේ ආසයි හිතෙන්නේ නැද්ද කියලා. ඉතින් නන්දහමතුරු කියනවා ආසයි එතකොට නන්දා අයියෝ පිස්සු කතා කරනවා. අර තෙක් පුලුටු ඇඳිලි වගේ සෝන්ස මේ 5500 හම්බ වෙනවනම් ඊට වැඩිය වැඩි. හරි එහෙනම් වැඩි හරි කොන්ත්‍රාත් එක සයින් කරනවා. එතනම අද්ද ගිහිල්ලා ඉඳලා භාවනා කරන්න ඕනේ 500ම දෙනවායි කියලා. බුදුහාමරගේ ට්‍රික් එක පොඩක් බලන්න. අද කෙරුවොත් අපි කියයි බුද්ධහම විකුණන කණ්ඩ හදනවා. <clears throat> සම්පූර්ණ වැරදි වැඩක් කරන මේ කාමයේ පෙන්වන්න හදනවා මේ ලස්සන කාමෙන් ආතුර වෙච්ච කෙනෙකුට කියලා. නැත්නම් පොත කියූප එක්කෙනෙක් එන්නේ නැහැ උසාවියට. එන්නේ එන්න බෑ ඒක සුද්ධෙට ලියලා තියෙනවා ඉතින් ඒ දවසේ කියලා ඉස්ලා නන්දහමඳුරන්ට රෑ නෑ දවල් නෑ භාවනාවක් ඉතින් කට්ටි ළඟ ලහනවා සුරංගනාව ලැබුණද මොකද අනිකාමරු දන්නවා මෙයාගේ ආතුරකම ඉතින් මේ හඳුරන්නේ තමයි බලපන් මේ කුණුහරුපෑ නිසා මොන වසවිලියක්ජාවක්ද මට ඈ මේ උපදිනකොට නැති එකක් නෙමෙයි පස්සේ හම්බෙච්ච එකක් නේ පස්සේ පොඩ බැන්නට පස්සේ රහත් වුණාට පස්සේ හැම කෙනාම අහනවා වැඩේ හරිද සුරංගනාවෝ ලැබුණාද? මේ වගේ එකක් සෙල්ලම් කරන්න මේ වගේ උපක්‍රමයක් සෙල්ලම් කරන්න බුදුහාමුදුරුවෝ කොච්චර කරුණාවක් කොච්චර ඥානයක් තියෙන්න ඕනද කියලා බලන්න. මේක කරලා වැරදුනා නම් මොකද වෙන්නේ කියලා හිතන්න බුද්ධ ආගමට. මොකද්ද හම්බ වෙන්නේ සාසනෙට ඉතුරු වෙන්නේ. නම් බුදුහාමුදුරුවෝ දන්නා 100%ක්ම හරියනවා. නන්දහාමුදුරුවෝ ඇවිල්ලා තියෙන පෙරම්පුරා. පස්සේ රූපනන්දාවත් පැවිදි වෙනවා. රූපනන්දාවත් රහත් වෙනවා. මේ සේරම කරන්න බුදුරජාණන්සේ මේ හොටුවක් කරන ගෑණියක් වෙනුවට ඇස්පිල්ලම් ගහන්නේ නැති සුරංගනාවියක් පෙන්නා රූපේ දසන මේ සංසග්ගේ සමන සංසග්ගේ මනුස්ස ලෝකෙන් දිවි ලෝකෙට ගෙනියනවා. ගෙනිච්චාට පස්සේ පුදුම ආශාවක් ඇති වෙනවා. ඊට පස්සේ රෑ දෑ නොකා භාවනා කරනවා කියවම සිම්පල්. ඉස්සෙල්ලා රෑක් භාවනා කරපම් භාවනා කරපම් රෑ නොකා හිටපම් කිව්වොත් එම අයියෝ මොන දෙයකටද ඇති වැඩක් නැහැ. රූපනන්දාවත් නැතිලා රෑට කණ්ඩත් නැතුව මේ ඉඳගෙන භාවනා කරනවා මේක මල කටුකයක්. දැන් එහෙම නැහැ. දැන් රෑ හතර පහ එක දිගට භාවනා කරනවා. මොකද මස උලක හිත තියෙනවා. ඒ විදිහට පටලවන්නේ ඊට වැඩි නරක කෙලෙසයක් අයින් කරන් ඉතිරි පුංචි කෙලෙසයක් දෙනවා. ඊට පස්සේ ඒකත් ගෙවම් කරනවා. <clears throat> ඒක ගෙවම් වෙන වෙලාවේ තමයි ට්‍රික් එක තේරෙන්නේ. ඒ වෙලාවේ බය වෙනවනම් අසප්පුරුසයි. ඒ වෙලාවේ දැන් භාවනා හරිනවා ප්‍රතිපත්තිය හරිනවා මේ කෙලෙස් අඩු වෙනවා කියලා දන්නවනම් සප්පුරුසයි. ඉතින් අසත්පුරුෂ භාවයෙන් සත්පුරුෂ භාවයට යන්නේ අතරමැද බුදුහාම කියන බණ කියන්නේ. භාවනා කරන ගමන් බණ කියලා හිත හදලා දෙන්න. එතකොට යාට තේරෙන්නේ මට ගොඩාක් මේ ලකුණු තිබිලා තියෙනවා. මම දැනගෙන හිටියේ නෑ. මම මේවා දන්නේ මේ භාවනා ප්‍රතිඵල කියලා මං හිතුවේ මගේ පව් කියලා. මං හිතුවේ මගේ කෙලෙස් කියලා. මං හිතුවේ මගේ සීලනදිකම කියලා. මං හිතුවේ මම අභව්‍ය පුද්ගලෙක් කියලා. ඒක සාසනයට ගැලපෙන්නේ නෑ. සාසනේ කවදාකවත් කාටවත් නිග්‍රහ කරන්නේ නෑ. මොනම හේතුවක් නිසා නිග්‍රහ කරන්න කියනවා. ඒක ඇත්ත. ඔබට හැදෙන්න පුළුවන්. ඔබට ඉස්සරහට මේට වැඩි හැදෙන්න පුළුවන් ඔබ මිනිස්සෙක්. ඔබ හිතාගෙන තියෙන බරු, හිතාගෙන තියෙන බන්ධන සේරම කාමේ. තණ්හා දුතියෝ පුරුෂෝ. ජීගමත් දහන සංසාරා. මුළු සංසාරේ පුරාටම අපිට දෙවන්නේක් දෙවන්නේක් විදිහට තණ්හාව, ඉට්ටි භාවඤ්ඤතා භාවං සංසාරං නාතිවති. මම මෙතන අරයයි එතන. ඔන්න ඔය දෙක තියෙන තාක්කල් අපි වාල්. අපි කරතර මැදට ගුණෙක් වගේ. මේ මනුස්සකම පිරිච්ච එකක් ඥානකම නුනත් පිරිමකම නුනත් පිරිච්ච එකක් තව බෙටර් හාෆ් කියලා එකක් නැහැ. හොඳ අනිත් පළුව කියලා එකක් නැහැ. එහා පැත්තක් තියෙන තාක්කල් අපි දාසයි, අපි කඳුරනවා, අපි කාලකයි. අපිට සාපලද්දෝ. මනුස්සකම මේක තියෙනවා ඉත් භාවන්තාවක් භාවක් නැහැ. මට ධම්මෝ විනානත්ති පිතාච මාතා. ධර්මයෙන්තර මාවක් පියක් නැහැ කියලා දැනගත්ත ගමන් ඒතමාදී ඥාන ඥාත්තා දුක්ඛස්ස සම්භවං. දුක හටගන්නේ අපේක්ෂාව තුළ. ස්නේහය තුල සංසග්ගය තුල. ඒ කියන්නේ මම දැන් මෙතන ඉන්න මිනිහට සංසග්ගයක් නැහැ, ස්නේහයක් නැහැ, අපේක්ෂාවක් නැහැ. එතරම් නිවන. මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ අපේක්ෂාවක් නැහැ. ඉස්සරහ ගියාට එන්නේ toy චිත්තක්ෂණේනේ. ඒකේ ස්නේහයක් නැහැ, අහවලදී අඩුපාඩුවක් කියලා එකක් නැහැ. සංසර්ගිකුත් නැහැ. බුදුහාමුදුරන්ට සංසර්ගයක් නැහැ. ඉතින් අපිට මෙච්චර ලස්සනට මේ මම දැන් මෙතන නිවන තියෙද්දී අපේ හිත කොච්චර මගොඩ දාපු මාළුවෙක් වගේ කැලෙන් එළියට ගත්ත කුඩු බීමෙක් වගේ කූඩුවකට දාපු කුරුල්ලෙක් වගේ සැලෙනවද ඒ තරම් කාමයට ආසයි දුක් වෙන්න එපා හැමෝගෙම හැටි මේක එක්කෙනෙකුට හැදිච්ච හොරිනම් Tamanට විතරක් කරනවා සොරි කිව්වට කමන්නේ ඔක්කොටම හොරි තියෙනවනම් සොරි කියන්න දෙයක් නැහැ ඒක හැටිනේ ඔක්කොටම හොරිනේ දැන් මේ හොරිය ඔක්කොටම තියෙන එක බුදුරජාණන්සේ කිව්ව ඔක්කොම මානවයර තියෙන තත්වයක් මේ චිත්ත නියාමයක් උඹට මම රහස කියලා දෙන්නම්. අනික් මිනිස්සු සැල්ල පස්සට ගියාට පස්සට යන්න එපා. දිගට ඉස්සරහට ඵලයන් කියලා. ඒතර කොච්චර කාමේ තිබ්බත් කොච්චර දසන තිබ්බත් කොච්චර ශ්‍රවණ තිබුණත් කොච්චර සමුල්ලේපන තිබුණත් කොච්චර සංසග්ග තිබුණා සම්භෝග තිබුණත් කපාගෙන යන්න පුළුවන්. අපි කපාන ගිහිල්ලා තියෙන්නේ. සෑහෙන දුරට කපලා තියෙන අපි දන්නේ නැතිකමයි තියෙන්නේ. ධර්මයෙන් පෙන්ලා දෙන්නේ ඒකේ තියෙන තෙදවත්කම. වටිනාකම මෙච්චර කාමයෙන් දැදිත් අපිට පුළුවන් වුණා తాවකාලිකව ඒ කාම වස්තු වෙන වෙන්න. අපිට පුළුවන්කම තියෙනවා චිත්තක්ෂණ වශයෙන් කාම සංඥාවෙන් තොර වෙන්න. අපිට පුළුවන්කම තියෙනවා ඒක අයින් කිරීම සඳහා මම රූපෙක ඉන්න බව දැනගන්න. රූපේ ගැන දැනගන්න දැනගන්න අපිට තේනවා රූපෙන් ගෙවක් වෙනවා. ඒක බුදුහාමුදුරුවෝ අතවාසියට දෙන දෙයක්. ආන්න ඒකට සාතර වෙච්ච ගමන් මේ මනුස්සයා රූපෙත් ගෙවන් වුණාට පස්සේ රූප සංඥාවෙන් ගෙවන් වුණාට පස්සේ <clears throat> සමතකමේට කියනවනම් අරූප ආයතන ධාන වලට ආකාසානං ඡායතන විඥානං ඡායතනට යනවා. භාවනා විපස්සනා කරනවා තමයි හිස්තරක ඉන්නා වගේ අවකාශයේ ඉන්නා වගේ සහැල්ලුවක් තේරෙන පටන් ගන්නවා. ඒකට මේ බෞද්ධ වෙලා ඉපදෙන්න ඕනේ නැහැ. ඒකට මේ වෙනම මිනිසන් වලට බැලලා භාවනා කරන්න ඕනේ නැහැ. ඕනම කෙනෙකුට තියෙන එකක් අපි දන්නේ නැහැ. මේක ඉස්මතු කළ දුන්නාට පස්සේ අපි නිසන් වලට ස්තුතිවන්ත වෙනවා. අපි ධර්මයට ස්තුතිවන්ත වෙනවා. මොකද මේකනේ පාර කියලා දුන්නේ. නමුත් ඒ ධර්මේ කදාකත් ආපහු යමක් අපේක්ෂා කරන්නේ. දැන් මේ තරම නෛර්යානික මේ කටයුතු කරන නිසා කාට හරි තේරෙනවා නම් අපි මේ බැඳී ඇලී ජීවත් වුණාට තනියම ඉපදින්නේ තනියම මැරෙන්නේ. ඔය කොච්චර බන්ධන තිබුණත් ඒක අපිට ඉන්නකන් දුක දෙන්නත් මරණ මොහොතදී තක්කු මුක්කක් දෙන්න මිසක් ඔය අපි බන්ධනයක් වශයෙන් තියාන කාණ්ඩ බොන්න දෙන එකෙකුට බෑ අපේ සුභ සිද්ධිය සලකන්න. උන්ට පුළුවන් වෙන අපිට බරක් වෙන්න විතරයි, වදයක් වෙන්න විතරයි, කරදරයක් කරන්න විතරයි. ඒක උන්ගේ දෝෂයක් නෙවෙයි, ඒක තමයි සංතාරය කියන්නේ. ඒ නිසා උඹලගේ දේ උඹලා කරගනින්න. මට පුළුවන් හැටි මම කරන්න. හැබැයි මගේ ඇඟේ ඉල්ලෙන්න එපා. දිවිලෝ කියන්නේ ගමරාල්ගේ බඳේ ඉල්ලිච්ච අඹුව වගේ. තනියම ගිය දවසේ ගම්බරාල දිවිලෝකේ ගිහිල්ලා කතාව දන්නවනේ. දෙවෙනි දවසේ නා පවුලට ගියපු ගම මුළු ගම පිටිපස්සෙන් ලිච්චාම තේරමත් එක්ක ආය ඇදගෙන වැටුනේ අර හේනටම තමයි. එතන තනියම ගියා නම් දිවිලෝක යන එක ලේසි. එනිසා මේ වැඩේ පේන්න තිනවා පෞද්ගලිකව ගැතිය. එනිසා සමාජ සමාජශීලී කටයුතු කරන්නේ නැත්නම් කියන අපි හරිත ආත්මార్థකාමී තනියම නිවන් දකින්න හදනවා. ඒක නිසා මේ තේරවාද සාසනෙට යාදෙනිකක් නැහැ කියලා. ඒවත් අපි තමයි ලෝකෙ වැඩිම පැණි සම්ප්‍රදාය. අවුරුදු 2600ක් තිබිලා තියෙනවා තාමත් අඳු කැඩිලා නැහැ. එනිසා අපිට පුළුවන් නම් ඒක සඳහා අපි කළ යුත්තේ තමයි ඒ කෝචරේ. එකලා වෙන්න එකලා වෙලා තමන්ගේ ඒ ශක්තිය ඇති කරන්න. ඒකෝට අපි සම්බන්ධ වෙනවනම් වෙන්නේ බුදුන් එක්ක විතරයි. සම්බන්ධ වෙනවනම් ඉන්නේ ධර්මයත් එක්ක විතරයි සංඝයත් එක්ක. අපි දන්න මොකක් හරි එක සම්බන්ධ වෙච්ච ගමන් බුදුහාමුදුරු පැත්තකට යනවා. මොන හරි එකට අපි අත දීපු ගමන් ධර්මය අපෙන් ඈත් වෙනවා. මොන දෙයකට සම්බන්ධ වෙනවා සංඝයා ඈත් වෙනවා. ඒ නිසා මේක සම්බර කරගන්න. අපි දැන් ඉන්නේ සාකල්යෙම දේවල් අල්ලගන්නේ. ටික ටික ටික ටික බලන්න මේ දේවල් වලට පොඩ්ඩක් අයිබෝන් කියලා ටටා කියලා. ලදලද වෙලාවේ ධර්මයත් එක්ක සංගයත් එක්ක බුදුන්ගේ සම්බන්ධ වෙනකොට තමයි තීරේ කඟ වෙනගේ චරියංග වගේ දෙකට බෙදෙන්නේ නැති ජවයක්. ආනි ජවය තමයි මේ සබ්‍රහ්මචාරීත්වය කියලා කියන්නේ. යෝගය යෝගාවචරය කියලා කියන්නේ. භික්ෂුව කියලා කියන්නේ ඒක <coughs> කාටවත් නවන්න පුළුවන් ඒක මේ මෑතකදී මේ විද්‍යාවෙන් හොයාගත්ත නෙමේ ලෝකේ ගොලේ රත් වෙනවා පරිසරය කෙලසෙනවා චිත්ත පීඩා ඇති වෙනවා දූෂණය වෙනවා කියලා ඒ මිනිස්සු කියන එකෙක් හරියට බහන කරොත් මුළු ලෝකෙම චිත්ත පීඩා නැති කරන්න පුළුවන් කියලා. මුළු ලෝකෙම රත් වෙන එක නැතර කරන්න පුළුවන්. ඒකට ගොඩාක් ඕනේ එක මිනිස්සෙක් හරියට හදාගත්තොත් සුකෝ බුද්ධාණං උපාදෝ බුදුහාමුදුරුවෝ උපදින වෙලාවේ අපායෙත් ගින්දර නෙවුණයි කියලා තියෙනවා. ගැරන්ඩියයි මීයයි දෙන්න එකට ළඟ වාඩි වෙලා ඉඳලා තියෙනවා කියලා කියනවා. පූසයි බල්ලා දෙන්න එකනිකා ළඟ ඉඳලා තිබිලා තියෙනවා. කැලේවත් තිබිලා නැහැ වෛරයක්. ඒ බුදුමුක් දින වෙලා. ඒ ගැරන්ඩියෝ භාවනා කරලා නෙවෙයි පූස භාවනා කරලා නෙවෙයි. එක මිනිස්සෙක් එක මිනිස්සෙකුට කරන්න පුළුවන් වැඩේ මේ කරුවොත් ලෝකෙම සැනසෙනවා. සුකෝ සංගස සාමග්ගේ භාවනා කරන අතර සමගිය ආපු ගමන් බුදුන් ඉපදුනවා. එකිනෙකා කාකට වැටෙන්න ගියොත් තම තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්නයි මේ චෝදනා කරන්නයි ඒක නිකන් මාළු කඩයක්. ඒ නිසා අපිට පුළුවන් ටිකක් තියෙනවා. පුළුවන් තරම් විවේක වෙන්න, පුළුවන් තරම් නිසද්ද වෙන්න, අනුගේ නිසද්දතාවයට එහි කියන්න සාදු කියන්න පුළුවන් තරම් අනුගේ විවේකයට ස්තුතිවන්ත වෙලා සමග්ගානන් තපෝසුකෝ කියනකොට අපි කඟ වෙන්න වගේ සෙනඟක් අතර ඉන්න වෙන්න පුළුවන්. නමුත් අපි මේ ආකල්පය හැදිච්ච ගමන් ඒක භාවනා නොකරන අයට ලොකු ආදර්ශයක්. අපටත් වාඩි වුණාට පස්සේ ගැම්මක් ඇති කරලා දෙනවා. ඉතින් ඒක මම මුලින් පටන් ගත්තා වගේ මේක කිව්වට හරියන්නේ නැහැ. මේකට පියවරක්වත් තිබ්බේ නැති අය ඉදිරියට. පියවරක් තිබ්බා ඉදිරියට කිව්වහම අනේ මේ ටිකක් අපි තනියම කරගෙන තියෙනවා. ඉදිරි ටිකටත් අපිට යන්න මේකෙන් ආදර්ශයක් ලැබෙනවා කියලා තල්ලුවක් දාගන්න පුළුවන් වුණොත් ඒක Tamange සාධනෙටත් විශාල ලොකු ආදර්ශයක් වෙනවා. සාමූහික වශයෙන් උත් විශාල ගැම්මක් වෙනවා. ඒ විදිහට සියලු දෙනාටම ධර්ම දේශනාව ගැම්මක් ආදර්ශයක් ශ්‍රද්ධාවක් වීරියක් සතියක් සමාධියක් ප්‍රඥාවක් වඩපත් වේවා කියන අදහසෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උල්ලුසෝ වෙන්නේ. ඉතින් මේ වෙලාවේ ධර්ම දේශනාවේ චාරිත්‍රාක් ඉතුරු කරන තියෙනවා. ඒ වෙලාවෙම ධර්ම සාකච්ඡාවට යනවා සුළු විනාඩි ගානකට. ඒ නිසා කාට හරි මේ දැන් ඉදිරිපත් කරපු අදහස් මතින් හෝ ඊට අදාළ දෙයකින් සම්බන්ධ කරගෙන හිතාවතාජාති ගාථා ජාන කරන්න ඉස්සලා කතා කරුවොත් හොඳයි යමක් කියලා තියෙනවනම් කරුණාකර ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටනවා. එහෙම නැත්නම් අපි පේන පේන කාටත් පින් පැමිණීමේ දේශනාවාරය සමාප්ත කරන්න බලාපොරොත්තු එන්නතෝ කියනවා. හතරෙනි පදේ <coughs> ඔය ගාත වෙලේ <coughs> හතරෙනි පදේ මේ විචිත්‍රයන් හරියට මේ අපි අතට එනකොට මුගක් වෙනස් වෙලා වෙනස් වෙලා ඉන්නේ ඒක ඒක තාක්ෂ දෙනවා දැන්. ඔය හතරෙනි පදේ එක අවස්ථාවක දැක්කුණා පණයක් ඇති කම වෙනස් කියන. තව තවත් පොතේ කියනවා කඳ වෙන්නේ පණයක් කියන. ඒ දෙකෙන් ඇත්තට මේ පරිවර්තනය වෙන්නේ කොහොමද කියන එක දැන් පිටේ උදාහරණයක් ගත්තේ කියන එක ඒ කියලා තියෙනවා මේ ගෑණියක් වලල්ලක් එක වලල්ලක් අතේ දැම්මොත් සද්ද නැහැ. වලු දෙකක් දැම්මොත් සලසලම් ගන්නවනේ. තනි වලල්ලක් අතේ දැම්මට නලියන්නේ නැහැ. දෙක දාපු ගමන් නලියන නිසා තනි වෙච්ච ගමන් කිසි ගෝසාවක් නැහැ. දෙන්නෙක් වෙච්ච ගමන් කච කචේ පටන් ගන්නවා. තුන ගෝසාව තනියවක් මෙහා දෙක දෙයියෝ තුන ගම හතර කෝලහලයි. අපි හරි කැමැති හතර දිනකට වැඩි ඉන්න තැනක ඉන්න. නිතරම කෝලහලයි. ඒගොල්ලෝ කියනවා මේ ටෙන්ෂන් එකනේ. හරි මේ බ්ලඩ් ප්‍රෙෂර් එක නගිනවානේ. heart attack නේ කියලා. ඉතින් මේ ඉන්නේ වදකාගාරයක, ඉන්නේ මාළු කඩේක, ඉන්නේ කෝලහලේ. ඒක තමයි කැමැත්ත. තනි වෙනකොට බයයි. يعني විවේකයට හිත මේ නැත්නම් මේ සෞඛ්‍ය සම්පන්නකමට බයයි. ඒකෙල්ලෙම ගෝසාව මැදින් කියනවා හරි වැඩේ නේ කොඩි ගහකට ඉඳගත්තර භාවනා හරියන්නේ නැහැ. වින්දකම් පොලේ වාඩිනකොට භාවනා හරිය. ඒක ඇත්ත කතාව භාවනා හරියන්න තනි වෙන්න ඕනේ. තනි වෙනකොට සෞඛ්‍ය, තනි වෙනකොට හුදේකලාව. තනි වෙනකොට කනට සංකරච්චලයක් නැහැ. මොකද තමයි තනියම දැන් ඔය ගහක් එක්ක කොච්චර හරි කතා කරන්න කවදාකවත් හාහු කියන්නේ නැහැ. ගහ කරන්න කියලා කොච්චර හරි බනින්නේ. හ්ම්. රබ්බේගේ කෙටිය ඔය කෙඩිටින් කරනකොට උට කමාන්ඩ් කරන්න මිනිස්සු නැහැ. පුරුදු වෙන්න බෑ සීරුවෙන් සිටින උගහක් ළඟට ගිහලා අයියෙන් කෑගහ. ඒ පැත්තේ මිනිස්සු බයලු <laughs> මොකද වෙන්නේ කියලා. යාළුවා ඒ පලාතින් ඉඳ තියෙන තව ගෙඩින් කරන එක කියලා ඌ සාජන් අන්තිමට. ගහකරන්න කියලා කමාන්ඩ් කරනවා. මිනිහෙකුට කියවන ගහනවන සීරියස් එකකින් කරන පොල්ලත් තිබුණ ගහනවා. ගහක් ඔය මොනවාක්වත් කියන්නේ. ඒ නිසා තනිවීම කඟ වේනගේ අනික හැම සතුන්ම අන් දෙකක් තියෙන අතර තනි අඟ දිනු තම බලවත්ම සතා උඩ බඩගින්නකට මෙහෙම ඉදිරියට යනවා ගහක් කමනොත් ගහක් පලා කරලා උ නැතිළු අය ඇනවිලි නැතිව නේ ඇඟේ හැප්පුණොත් ඇති බලන්න උග හදලා තියෙන යකඩෙන් හදපුව මේ සන්නාහයක් වගේ එකක් ඇඟේ තියෙන. මේක ආමඩ් කා එකක් වගේ. ඉස්සර අඟ තියාගෙන ගියාම යන්නේ අමුතු සායයට. ඇතාට දර දෙකයි, හරකෙකුට අං දෙකයි, දෙක කියන්නේ කසාදේ. ඉතින් ඊට පස්සේ උගේ ගන්න ඕදලා ගන්න දෙයක් නැහැ. ඉවරයි. මට ඒ කසාදේ කියන වචන ඇරෙන්න විනා යනවා. මේ මිනිස්සයා සදාචාරයේදී හදාගත්ත විපිලිකාවක්. ඒකට බේත් නැහැ. මොන જાතියෙන්වත් බේත් නැහැ. මේ සල්ලි දෙවෙනි එක. සල්ලිත් මිනිස්සයා සදාචාරයට දෙකම නැහැ. කවදාකවත් ටෙන්ෂන් නැහැ. කවදාවත් පිළිකා නැහැ. අපිට තියෙන ප්‍රශ්න මොකක්වත් නැහැ. UN නැහැ, UNDP නැහැ, WHO නැහැ, Food Organization මොකුත් නැහැ. ජොලියට බෝ වෙනවා. අපිට මේ හැම ප්‍රශ්නෙම තියෙනවා මොකද? විවාහයයි සල්ලි. වෙන මොකක්වත් ඕන දෙකොන විලක්කෝ වගේ. පත් වෙච්චාම මායම් වෙලා හිටින්නේ යකා. කොන දෙකම පත් වෙනවනේ. පැවිදි වුණාට පස්සේ විවාහයත් නැහැ. <laughs> සල්ලිත් නැහැ. ඔක්කොමල ගණන් ගන්නේ පඬරලක් විදියට වගේ. දිරච්ච අත්තක් විදියට හත්ත පහක වරන මේ ආඳුරේ ළඟට යන මොනවත් හම්බෙන්නේ නැහැ නේ. <laughs> කවුරුත් එන්නේ නැහැ මේකට. අත්ත ගාන්න සල්ලි මොකද වෙන්නේ කියලා බලන්න. විනාසයි. විනාසයි. තනි කර කාමී. ඒකම හේතු වෙන තව ගිහිලා ඉස්ත්‍රි පරාණිකට දාසයි. ඒ මිනිස්සුගේ දෝෂයක් නෙමෙයි. සල්ලි වල දෝෂයක් නැහැ. අල්ලි කියලා කියන්නේ සම්මත කරලා ගත්ත දෙයක්. තවත් වෙන්ව ජීවත් වෙන්න පුළුවන් මම මේ සැරේ මේ මේ කොහෙද ජර්මනියට ගිය වෙලාවේ ලොකු සාහිත්‍ය ගාව හිටපු හොඳම කැපකාරයෙක් ඒ දවස්වල ජර්මනියට ආලා පීසේනියා මට හම්බෙලා ගිය පාරේ ඉන්න බැරි නම් සාංශිර කියලා දවස් 10ම උපස්ථාන කරා. උපසරදා ලෙඩ උටයි. වයසයි. යුද්ධා වගේ දැන් ජර්මන් කාර්යය වගේ. හොඳට ජර්මනුත් කතා කරනවා. ඉතින් මං කිව්වා ඊසෙන් දැන් බලාපන් උඹට දැන් මේ වයසට යනකොට ගෑණියෙක්වත් හිටියනම් කොත්තමල් ටිකක් හරි දම්බලා දෙනවනේ. දැන් හෙළුවේ නටනකොට රෙද්දක් හරි යකට දාන බලපන් උඹට දැන් ඒකත් නැහනේ. දැන් ඌට හොල්මන් දැන් මොකද කියන්න දන්නේ. ඌ වැත්තකට හොඳට කවුරුත් නැගටි කතා කරන්න කිව්වා මම ලොකු සාන්ති ඉන්න වෙලාවේදී අහුවා ලෝක. ඊට පස්සේ කෝ සිරිසෙන උඹ වෙඩියක ප්‍රතිච්ච කෙනෙක් තාම මේ ලෝකේ නැහැ කිව්වා. අපි අපි නීපති තව කෙනෙක් ඉන්නයි කියලානේ. එහෙම කෙනෙක් ලෝකේ නැහැ. උඹ පටව ගන්න ඕන. එයාට කියලා එයා අපි බහ ගන්න එපායි, බහ දෙන්න එපායි. එයාට යාම මත් කර ගන්න ඕන. මත් කරාට පස්සේ තමයි යාමට කරදර කරන්නේ. මත් කෙරුවේ නැත්නම් එයා කරදර කරන්නේ නැහැ. බුවිනේ ප්‍රතිචි ගෑණියක් නැහැ. ඊළඟට මටත් කට උත්තර නැහැ. මාත් කිව්වේ ගෑණියක් ගන්න කියන එක නෙවෙයි. මන්නික මන්නිකම නිකන් ගෑණියක් කරේ හිටන ගොත්ත මණ්ඩියක් කරේ සම්බර දෙනවනේ කියලා. ඌ ඒකට හරිම උත්තරේ මගේම ලොකු සාන්ති හරහා මට දුන්නා. ලොකු සාංශයෙන් අහුවට පස්සේ ලොකු සාංශ කිව්වලු සීලසේන මං වෙන උපදීසි තව කෙනෙක් මේ ලෝකේ නැහැ. මං ඉපදෙලා තියෙන්නේ මගේ කර්ම ගෙවන්න. අපි එමෙ දිවට තව එකක් අල්ලන කර්ම වැඩි කරගන්නවා. ඊට පස්සේ ඒකට හේතු කරනවා මේ මේක නිසායි මේ කර්මය සිද්ධ වෙන්නේ කියලා නෑ. ඒක තෝරලා තියෙන්නේ මමයි. සල්ලිත් කිසිම දවසක මොන ප්‍රශ්නකත් විසඳලා නෑ. ප්‍රශ්න වැඩි කරලා තියෙනවා. විශේෂයෙන්ම අද උද්දමනයේ දිහා බලනකොට තිරසනුට නැති ප්‍රශ්නයක් අපිට ඇති කරලා දෙනවා. ඒ නිසා මේ දෙකෙන් වෙන් වෙන්න අදත් පුළුවන් මේ කවුරුක්වත් නොදැනගත්තට බෞද්ධ භික්ෂුව විතරක් නෙමේ කතෝලික ෆාදර්ස්ලා ඉන්නවා පොරොන්දු වෙලා ඉතින් ගියාට පස්සේ කවදාකවත් ස්ත්‍රියව දිහා බලන්නේ කවදාවත් සල්ලි අත ගන්නෑ. මිනිය තමයි එළියට ගන්න. එවැනි බෞද්ධ එවැනි කතෝලික මොනාස්ට්‍රීස් තියෙනවා කඳු උඩ තියෙන ඉතාම ලස්සන රමණීය දර්ශන හදලා දීලා තියෙනවා. අපේ ආරණ්‍ය වලට වැඩිය හොඳයි. හැබැයි ඒගොල්ලෝ දන්නේ ඇයි සල්ලි පාවිච්චි කරන්නේ නැත්තේ? මොකද්ද ආධිනවානි සංස්ථාන්නේ. ඉත්‍යාව බලන්නේ නැත්තේ ඇයි කියලා දන්නේ නැහැ. අපි භික්ෂුන් වහන්සේලා දන්නවා. මොකද බුදුහාමුදුරු පෙළේ කියලා දීලා තියෙනවා. ඒ වුණාට අපි හිතන අපි හරි උතුම්. අපි පල්ලිය පාවිච්චි කරන්නේ නැහැ, ගෑනු පාවිච්චි කරන්නේ නැහැ, සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. එහෙම කියා ගන්නට වැඩිය නොකිය ගන්න භික්ෂුන් වැඩි ඒක මම දන්නවා. නමුත් එහෙම කරන්නේ බුදුහාමුදුරු හේතුවක් ඇතුළු. ඉච්ච ඉච්චර ලස්සන දෙයක් අවුරුදු 2600 කාවයි කියනක පොඩි සෙල්ලමක් කියලා හිතන්න අවුරුදු 2600ක මේ අත්‍යවශ්‍ය දෙකම මිනිස්සු ඔක්කොම පණේ පාගියට හටන් කරද්දී සාසනයක් තියෙනවා. අද කරත හැකියි. එව්වයි ලෝකේ තියෙන ආශ්චර්ය දේවල්. ඔය හිතවිල්ලක් නැති කරන්න කියන එකත් හිතවිල්ලක් නේ. ඊට පස්සේ කටයුතු කරන්නේ ඊට පස්සේ හිතවිල්ලට ආනේ. මම දන්නේ මම කියන එක තේරෙනවා කියලා. මට හිතවිල්ල නැති වේවා කියලා හිතන්නේ තේත් හිතවිල්ලක්. ඉතින් හොරා ගැම්මෙන් පේනකොට හොරා මගේ පුතා තමයි හොරකම් කරුවේ කියලා අම්මා කියයි කියලා හිතනවා. පේනේ හරියට කියයි කියලා හිතනවා අම්මා. හා. එහෙනම් හිතත් එක්ක ගිහිල්ලා හිතවිල්ල නැති කරන්න සැලසුම් කරනවා කියලා කියන්නේ හොරා ගැම්මෙන් පේන ඇහිල්ලක් තමයි. නමුත් ඒකට උපක්‍රමයක් තියෙනවා. හිතවිල්ල නැති කරන රූපයක් එක්ක සම්බන්ධ වෙනවා. රූපයක සම්බන්ධ වෙනකොට ඉබේ හිතවිලි නැති වෙලා නෙවෙයි හිතවිලි නිකම්ම තල්ලු වෙලා. දන්නේම නැහැ. එන්නේ ඒක දැනගත්ත දවසේ භාවනා ඉදිරියට යනවා. අපි දන්නේ ඇත්තටමයි ආනපාන හිත තියන්නේ කියලා දන්නේ. ඉතින් අපි හිතනවා හිතවිලි නැති කරන්න කතා කරනකොට ආනපාන නිකම්ම කොම් වෙලා. ඒක පැත්තක දාලා ආනපානෙත් එක්ක ගත කරන උඩ හිතවිලි නිකම්ම කොම් වෙලා. ඒ තරම්ම ඒක මේ Taman තෝරන්නේ මොකද්ද? ඒකේ ජයග්‍රහණයේදී. හිතවිලි තිබේවා කියලා හෝ නැතිවා කියලා දෙකම එකම කක්කා. ඒ වෙනුවට ආනපානෙත් එක්ක පුළුවන් තරම් අසර පවත්තා. ආසර තැන්නේ දෙන්නේ ඇත්තටම ඒක ආශ්චර්යයක් තමයි මේ ඇත්තටම මේ එතෙන් එන්න ඉස්සර ජීවිතේ පෙරේම ඔය මේ කිසිවිලි ටික ඉස්සරහට දාගෙන මේ වස්තුකාමයේ ඒ ටික ඉස්සරහට දාගෙන ඔය ට්‍රාන්ස්පෝට් දිගාගෙන ඕවා එතකොට පුදුමාකාර මේ මල් මාලකාල් පිළිගන්න පිළිගගෙන ඒකත් ඉතින් ඕකම වඩ වඩ ඉන්නකොට ඒක කිසි වෙනසක් දැනුන්නේ ඒකේ හරි සුඛයක් ඒකේ හරි වටිනාකමක් හරි මේ දාර්ශනිකයක් මේ දාර්ශනික බව මේ අන්ත වඩා ඉහළ මතම ඥානවන්තයි කියලා හිතේ ඥානවන්තයි නමුත් මෙතෙන් දැවිලා తియతి దర్మిబతి సమే దేరేన్ని మెక విహతై కియె హబై ఇసెండి ఆ విహతై కియె రేహత క దేరు నంటే అత్త రేహె ఒకుది పుడు కైనట్ కనియా కి అవే ని మిబతి రేహత క దేరు మిబతి పతి రేహత ని కరతార యోదున ఉపఖ్రామే తమై అరే చేది చల్లి కర కర గ్రాణే ని కం తవస్తన్నదా ఉకై మే మే నితర్గదత్త మహారాజ్ కిల ఇండియా వేటియా దెన అవు దహర బహైసల నేచుడే మనుష్యా ඥානි කියලා කියන්නේ තරම ලොකු දැනුමක් තියෙන මිනිසෙක්. අභිනගේ බිස්නස් එක BD. BD බබා කියලා කියන්නේ. ඉතින් මිනිහව ඥානි වුණත් BD වුණා. ඉතින් ලෝකේ හැම පැත්තෙම මිනිස්සුන බොහොම සරලව බොහොම ලේසියෙන් උත්තර දෙනවා. ඉතින් එක දවසක් මිනිස්සෙක් ගිහිලාවලු මේ ඉන්දියානු ජාතික Hindu මෙයා Hinduම නෙවෙයි හැබැයි ඉතින් පොට්ටු කියනවා ඒ ඒ සම්ප්‍රදාය ඉන්නේ. මිනිස්සෙක් ගිහිලා ඥානි ඥානි දැන් ওই බීඩි බීඩලට ඇබ්බැහි වෙලා නේද ඉන්නේ කියලා. එයාගේ චරිතේ කැලලක් නෙමේ විවිධකයක් ගැන කල්පනා කරනකොට බීඩි බීමක් ගැන දිගට කරනකොට එතකොට ඥානය අවලේ මනසකේ දැන් ඔයා බීඩි නොබීමට බැවිලා නේද ඉන්නේ කියලා. නැත්තම් මං වගේ නේ ඔයගේ ප්‍රශ්නයක් අහන්නේ. දෙකම එකනේ. මං බීඩි බීමට බැහැ වෙලා තිනවා බීඩි නොබීමට බැහැ වෙලා තිනවා දෙකම බැහැ. එච්චරයි හිතවිලි ගැන අයින් කරන්න හේතුවත් තියාගන්න හේතුවත් දෙකම කක්කා. කරන්න බෑ. ඒ වෙනුවට හොඳයි රූප ධර්මයක් ගැන කල්පනා කරලා ඉතිවිලට කියන්නේ මයින්ඩ් යෝන් බිස්නස් උඹට ඕන වැඩක් කරගෙන ඉන්නවනේ හිටපන් නැත්තම් ඵලයන් මං වැඩක් අත්ත ගන්න ගියොත් ඔය පැත්තේ ඒක බලාපොරොත්තු වෙන්නේම අපේ ප්‍රතික්‍රියාව විතර ප්‍රතික්‍රියා දීපු ගමන් එයා ගැටේක දානවා ඒ කියන්නේ ආවන්නේ මම කියලා නෙමෙයි ආවේ ආයවන උත ඉඳගෙන ඉඳලා ඵලයන් ඵලයන් කියන්නත් ඒවා වරින් කියන්නත් එපා මං එන්න කියලා වෙයි කියන්නකෝ ඒත් කියන්නේ සෝරි මම වෙන වැඩක නං ඊට පම් පොඩ්ඩක් මම මේ රූප ධර්මයත් එක්ක සාකච්ඡාවක් මේ වෙලාවේ ඒක වුණාට පස්සේ එන්න. හිතවිලි කවදාහකත් ඉවසන්නේ නැහැ. ආවොත් එක්ක මට ගහලා යනවා නැත්තම් ඌම දිව අපාගෙන යනවා. ඉතින් හිතවිලි ගැන හිතීම ඥානයක් කියලා හිතන එකයි එකම තකතිරුකම. ඒකට කියලා කියන්නේ උභේ පක්ක සම්තිරණ වශයෙන් විචිකිච්ඡා වංචේති කියලා. මේක වංචනික ධර්මයක්. ඒ කියන්නේ හිතවිලි ගැන සබාවේ කතා කරන්නත් එපා. සබාවෙන් පිටිපස්සේ කතා කරන්නත් එපා. කිසිම දවසක හොඳක් වෙන්නේ නැහැ ඒකේ. ඒ වෙනුවට රූප ධර්මයක් එක පුළුවන් තරම් අසරකව අතන. එතකොට පුංචි කන පුංචි බෝතලෙට වතුර බින්දුව බින්දුව යනකොට අපිට නොකිය වාතේ පිට වෙනවා. හැබැයි වතුර බින්දුව දාන්න අමාරු. ඒක දාන්න ඕනේ කඳුල කඳුලට. රූපේ එක චිත්තක්ෂණය. ඊගා චිත්තක්ෂණය. ඊගා මෝදු වෙන්න දෙන්න. අන්තිම අනුභූතේ පිරිචි ප්‍රමාණයට වාතේ ගියලා. වාතේ යන්නේ කියලා නෙමෙයි. එහෙම නැත්තම් වාතය යවන්න බෑ. එනිසා බුදුරජාණන්සේ ක්‍රමයේ දැනගෙන ක්‍රම වේදයක් අපිට උගන්ලා තියෙනවා. අපි ඒතියෙදි අපේ ක්‍රම වේද හිතන්න හදපන් හිතවිලි හිතවිලි මාර්ගෙ නැති කරන්න හදපන්. හිතවිලි මාර්ගයෙන් පුළුවන් රූපයකට යනවා කියන හිතවිල්ල දාන්න. හිතවිලි එනකොට රූපයකට යනවා. ඊට පස්සේ ක්‍රියාත්මක කරනවා. 100ට 100 සාර්ථකයි. ආය මොනම කතාවක්වත් නැහැ. ඒක කිරි ගහට මෝල් ගහින් යනවා වගේ සාර්ථක දෙයක්. සමත කරනකොට ලක්ෂණ ලෝකවල විදර්ශනා කරනකොට ආකාශේ පාවෙනවා ඔය කිය ඔය කියන එක නා පැහැදිලි කරුවොත් මං අහගෙන ඉන්නවා. මේ මං දැන් ගොඩක් කතා කරලා ඉන්නේ. මොකද්ද කියන්නේ තියෙන්නේ? ඒක අත්දැකලා තියෙනවද? ඒ ටික කියමු. මේ දැන් මගෙන්ම ඉල්ලන්නේ මොකද්ද? ඔය දන්නේ ටික කිව්වා හොඳයි. කොහොමද ඒක සම්බන්ධ වෙන්නේ භාවනාවට? ක්‍රමානුකූලව ක්‍රමානුකූලව ටිකෙන් ටික ටිකෙන් උඩට මතුවීමක් වෙනවා. ඒකේ ටික වෙලාවක් ඉන්නකොට ඒ මෙනෙහි කිරීම නිසා අයම නැති වෙනවා. මෙහෙම මෙනෙහි නොකර ඉඳලා බලන්න. ඒ කියන්නේ මේ වෙන දේ හොඳයි කියලා හිතනවනම් කැලයක් අස්සේ දන ගාගෙන කුර ගාගෙන වැස්සේ කුඩල්ල කඩ කඩ යන මිනිස්සෙකුට හිතගෙන යන්න පුළුවන් කල්ලිලියක් හම්බුණා කියලා හිතන්නකෝ. රිංග රිංග යන මිනිහට කල්ලිලිය හම්බුණාට පස්සේ ඒක හොඳද නරකද කියලා මිනිහෙන් අහන්න එපා. හොඳ නැත්නම් කල්ලියට ඵලයක්. රිංගපන්. කල්ලිලිය යන්න ඕන ඒකේ ඵලයක්. ආයි කල්ලිලිය යන ගමන් අර කැත්තට යන්න හදනවා කියලා කියන්නේ ඒක තමයි මෙනේ කරනවා කියන්නේ. මේ විවේකයේ හම්බ වෙච්ච වෙලා ඉබේ යන විවේකයක් හම්බ වෙලා මෙනේ කරන්න ඕන. ආයි මොකටද ආයෙ අර කටුවකුලට යන්න හදන්නේ. ආයෙසට කිසර කටුවකුල යන්න වෙයි පාර වෙනම දෙයක්. නමුත් කරේලිය හම්බෙච්ච එක කලෙලියක් කියලා දන්නවනේ. වෙල්ෙලිය හම්බෙච්ච වෙල්ෙලියක් කියලා දන්නවා. හඳේලිය හම්බෙච්ච හඳේලිය කියලා දන්නවනේ. දැන් ආයෙ මෙනේ කරන්නේ මොකටද? එතකොට තමන්නේ ගත්තේ මෙනේ කියන තමන්ට දාදීනවා තියෙනවා. අනිත් දවසේ ඉස්තරහණයක් කරන අදවසේ මෙනේ නොකර ඉඳලා බලන්නේ. ඒක විවේකේ තියෙනවා. ওই ටික මං කියයි කියලා හිතනද මගෙන් ඇහුවට මං දන්නේ නැහැ නේ. ඕක කියන්නේ මම. ඒක සංකල්පනේ. එතන මෙනේ නොකර ඉන්නකොට ඒක ඒක තමයි මං අහන්නේ. අනිදායි කියලා කරපන්. මේක ඒක දැන් ඊගාට මම මම එකට දාන්න ආවා. නුඹරේ උඹට වැඩිය මං කට්ටයි. මොකද කමටා සුද්ධ කරන ගැංගරින්දේ වැඩි දත් ගලවනවා. ගියා ඒ ගහුවා ඉන්ජෙක්ෂන් එක කරකුවා ඇල්ලුවා ජර ජර ගාලා ගලවන. ඉතින් උංගෙ දෙනෙක් කමටා සුද්ධ කරන්න යන්නේ දත් ගලවන්න පොලි බින්දා. ගලවනවා දත් ආයේ මොකක්වත් නැහැ. නැත්ත වැඩක් නැහැ නේ මේකේ ඔච්චර ලපොලි බින්දා. ඉතින් උංගෙ දෙනෙක් බයයි. අනුන් දත් ගලවනවා බලාගෙන ඉඳලා දුවනවා. අම්මෝ බෑ මේක මේ වැරද්දක් කිරුවට උසාවියට ගෙනිච්චට දඬුවම් කරනවා මෙතන. එහෙනම් ගෙවල් වලට ලබත් කාලා බුදියන් හිටපළ. මේ ආවොත් තිබ්බ අඬුවර තිබ්බ ඇල්ලුව ගලවනවා දැන්. නයින්ගේ දත් ගලවන්නේ අයිකුන්ට කිව්ව. අනේ කිසිම අනුකම්පාවක් මොකොත් නෑ කට ඇරියා. කෝටු කෑල්ලක් තියලා අල්ලනවා දතට මේ පළු ගලවලා යන්නේ. මම දැක්කා එක දවසක් ඒ ගලවනවා මං හිතුවා මේ ක්‍රමයකට දාලා ගන්නවා ඇති කියලා. ගන්න පොඩ්ඩ වැරදුව මරනවා මේක. නෑ මෙහෙම අතින් අල්ලා ගන්නව පතෝල කරලා වගේ කට පතුරු ගාලා ඇරලා ඒක පැත්තට අල්ලා ගලකට තියෙන ළඟ අහුවෙච්ච කෝටු ගාලා ගන්න ගහපම ඔක්කොම කැඩලා යනවා. ඒ දත අතලින් තමයි විස මේ ඉන්ජෙක්ෂන් ටියුබ් එකේ ඉන්නේ. ඒ පොඩි ඉන්ජෙක්ෂන් ටියුබ් එකක් වගේදී ඇතුලේ හිල. ඒ දත මෙහෙම ගියාට පස්සේ මෙහෙම මිරිකවට පස්සේ ඇතුලට විස යනවා. කෑල්ල මාස තේරම ගලවන පැත්තට අනිකත් ගලවලා අරකට දැම්මට පස්සේ අරට හුණ නෑ. ඊට පස්සේ ෆූස් ෆූස් ගාවට වැඩක් නෑ. දානවා ඊට පස්සේ කට්ටිය සුද්දෙක් හිටියා මයිත් එක්ක සුද්දලා කියලා පූස් පූස් ගන්න සුද්ද බය වෙලා දඟනවා උගෙන මට රෑ දෙක තුනක් නිින්ද යනවා මං ගෝය අපෝ දල කඩලා තියෙන්නේ ඒ වුණාට බයයි හැබැයි නයිකාරය දන්න සුද්ද බයයි කියලා ඌ ළඟ තියෙන පූ පූ පූ පූ ගග දත ගලවන එක අමාරු ගැලෙවුවාට පස්සේ නෑ නිකන් ගැරන්ඩියා වගේ නිකන් පතොල කඩලා වගේ අජිම්පේ නාලේලා භාවනාවලිය භාවනාව තිමකංග විසාන තුත. තුතනිපාත. හරිද? අපිට සාමාන්‍ය කේත හැකි මෙතන වගේ ඉන්න පිරිසක් සත්තු මරණ පිරිසක් නෙවෙයි මෙතන ගොනු වෙන්නේ හොරකම් කරන පිටකුත් නෙවෙයිනේ. කාමීත්‍යාචාර කරන පිටකුත් නෙවෙයි. මෙතෙන්ට එන්නේත් ඒකට නෙවෙයි. ඒ ආපු හැම කෙනාම ආදායම් බද්ද නිදාසෙන්ද පොලිස් ආතිකයක් ගන්නවත් කියා පාන්නවත් නෙවෙයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මේක පොඩි දෙයක්ද? ලක්ෂයක් දුන්නොත් කරයිද? මරුණයි කිව්වොත් කරයිද? කරන්න බෑ. ඒ නිසා අපිට විතරයි සීලයක් කියන එක අදාළ වෙන්නේ. ඒ දුස්සීලවත් තුන කතා කරන්න යන්න එපා. ඒ මිනිසුන් ඇත්තටම අපි ගැන තීරසියා හිතනවා ඇති අනේ කොහොම හරි අපි සතු නොමර නොමර ඉන්න බව ප්‍රකාශ කරනවා. ඒ මිනිස්සු ඇත්තටම කරන්න බෑ. ඒ නිසා අපි ඉන්නේ අපි ඉන්නේ සෑහෙන විශාල පිරිසක් එක බලන 185ක් ලකුණු ලැබලා ඉන්නේ අපි. හැබැයි අපි දන්නේ නැහැ. අපි දන්නේ ආපහු අපි ගෙදර යනවානේ. ආපහු සතු මැරෙන්න පුළුවන්. ඒත් නිකම හිතන්න අපි සතු මරන ලෝකෙ මෙහෙට එන්න ගත්ත තීන්දුව මේ ගුරුත්වාකර්ෂණයේ තියෙන තැනක රොකට් එකක් ගුරුත්වාකර්ෂණය නැත්තන ගියා වගේනේ. අපිට තියෙන මේක ගැන සන්තෝෂෙකින් ඉන්න එකයි. අපි සතුන් මරන මිනිසුන් රැඩිය ජොලිය ඉන්නවා. අපි හොරකම් කරන මිනිසුන් රැඩිය කවුරු හරි දෙන බත් පිට ගාලා සතුටෙන් ඉන්නවා. අපි කාමීත්‍යාචාරය කරනට වැඩිය අපේ ඇඟත් එක්ක සතුටෙන් ඉන්නවා. ඔයි බොරු කියන්නේ නැහැ. කියලා කියන්නේ නැහැ. ඉස්සචන්නේ පරිසෝචනේ භාවන ප්‍රතිඵල එපා. මේමදයි. ඒස අපි ගෙදර ගියාට පස්සේ අපි අං පෙන්නන්න ඕන, රසීදුව පෙන්නන්න ඕන. අපිට කියන්නේ අනේ අර ඒ කට්ටිය උවිලා දීව බත හරි රසයි. මට පහසුකම් තිබුණේ බිම්බුදිය ගත්තේ උන්ට හරි සනීපයි. මට ඔය පැත්ත කරලා මගේ වැඩක් කරගන්න ලැබුණා. හරි සනීපයි කියන මිසක තොපි හොඳ නැහැ කියන්න එපා ගෙදර කියලා. මට කියන්න තියෙන්නේ තම්බල දෙන බත හම්බ කරන කන බතට වැඩිය රසයි. එළලදීව පැදුර අපි අදාගත්ත සිටිය අනාවට වැඩිය හොඳයි. අපි නන්නා දුන්න පිරිස ලේනා ඉන්න වැඩිය හිතවත්. ආයෙසරක් අපි අතන ගියාම කියන්නේ උඹලටත් අනේ කවදා හරි gederin නැති වෙලා දුරවන් වෙලා යන්න ලැබේවා. ඊ පණිවිඩේ ලොකු බුදුබණ. ඒ ලොකු සීලේ ඉහළට නැගීම. සීලේ සමාදන් වෙලා සමාදන් වෙච්ච සීලය ගැන තම ආඩම්බර වෙනවම නෙවෙයි ඒ ගැන ಗುಣ කතා කරනවා. සීල් සමාදන් වෙලා සීල් සමාදන් නොමිලේ ලැබෙන්නේ ඕන කෙනෙකුට ඕන වෙලාවක් කරන්න පුළුවන්. අපි මේ කරන්න බැරි දේවල් ගැන හරියට කල්පනා කරනවා අනේ අර කෙරුවා නම් හොඳයි මේක කරනවා. මේ ලේසියට කරන්න පුළුවන් දේ කරලා අපි කරලා තියෙන්නේ. අපි ගැන සතුටින් කතා කරනවා. ඒ වගේ දුස්සීල කොම් කරන්න යන්නේ. ඊට පස්සේ කියනවා උඹටත් හෙට මං ඉන්න දන්නේ එන්න පුළුවන් කිසිම බාධාවක් නැහැ. උඹ ඉතින් දෙන එක මං යනවට වැඩිය වටිනවා. අඟුලිමාල ඉතින් යන්නේ එක. රාහුල කුමාරයා ගියට වැඩිය වැඩිය වටිනවා. චණ්ඩාශෝක රජුර ඔතෙන් ගියේ එක නිකං අශෝක කෙනෙක් ගියාට වැඩිය වටිනවා. සීනි තියෙන්නේ අපි හිතනවානේ සම්පූර්ණයක් අපේ යුනිවර්සිටි එකේ මගේ යුනිවර්සිටි බැච් මේට්ස්ලා කියන්නේ මේ බුද්ධ ආගම හරියන්නේ මේ හිතුවක්කාරයෙන්ට වෙන්නද කියලා මට හිතෙනවා. මොකද මම ඒ තරම් ඒ තරම්ම සිල්පද කරපු ඒ තරම්ම නොකෑමන ඒ තරම්ම හිතුවක්කාරයෙක්. ඉතින් මම මේව කතා කරනකොට ඒගොල්ලෝ කියනවා අනේ අපි එදත් ඔබට වැඩිය සිල්වන්තයි. හැබැයි අපි එතනමයි. ඔබ ඒ තරම් සිල් කඩ කඩ ඉඳලා දැන් මෙතෙන්ට ඇවිල්ලා ඔබ දැන් මහා ලොක්කා වගේ කතා මංගෝ. බුදුහාමුදුරුවෝ ඉන්නවා. සීලේ කඩපේ කාට තමයි සීලේ වටිනාකම තේරෙන්නේ. හැබැයි කැඩුවා වගේම දැන දැන අනිත් පැත්තට යනවා. ප්‍රකාශ කරනවා මම එහෙම කරලා තියෙනවා. මම අද නොකරනවා මම අද සතුටින් ඉන්නවා. ඒක තමයි අදි සීලය කියන්නේ. අපි නිතරම ඒ Taman අපේ අම්මලා තාත්තලා නොකරපු අපේ ගුරුවරු නොකරපු දේවල් අපි කරනවා. තව ඉස්සරහ තව ගොඩක් කරන්න දේවල් තියෙනවා. ඒවා ඉබේ කරනවා. අපි හැම වෙලාවෙටම යන්නේ අර බමුණගේ බඩගින්නට Taman ගින්නට බපුව හාවෙගේ කතාවක් තියෙන සසජාතකේ. වෙන දෙන්න දෙයක් නැහැ. හාව පයින්නවා කියන හාව කියනවා ආහාරයක් හොයන්න එන්න ගිනි කොටක් ගහපන් කියලා. මුතර ගිනි කොට සරට ගහපන් කියලා. ඉතින් මමුණ හාව ඇත්තට මතාරිනවා. ඊට පස්සේ උදුවන ඇවිල්ලා ඌ මරාගෙන ගාපන් කියනවා කන්නේ. ඊට පස්සේ කියනවා මේ බඩගින්න මට වටිනවා. ගිනි ගොඩක් ගහපන්කෝ. ඌ දුවනවා පයින්නවා කියනවා. ඒ වගේ තමයි ඔය සීලේ කිව්වට ගින්නක් නැහැ ඒක සීතලක් තියෙන්නේ. කොන්ද පණ දෙකම තියෙන්නේ. ආශ්‍රය කරන යාළුවෝ හොඳ නැති නිසායි ඔය අසු වෙච්ච වෙන්නේ. දන්න කෙනෙක් ඉන්නවනම් කද්දාකවත් ඕන කමක් නැත්තේ නෑ. එහෙම මේ මේ ඌරු අසුචි හිටියට සිංහය අසුචිට යන්න ඕන කමක් නෑ. ඌරු කොච්චර බඩගිනි වුණත් තනකොළ කන්නේත් නෑ. බුදුහාමුදුරුවෝ දීලා තියෙනවා මේක මෙච්චර සාක්‍යසින් කුලයක නාතිකම අපිට තියෙද්දි ඇයි අපි යනවනම් පිටිපස්සට යන්නේ? තණ්හා මාන දිටි නිසා. ඒ නිසා අපි ටික ටික ටික ටික අපි වගේ පිරිසක් කොහොම බරවත් බර සාර පිරිසක් මේකටත් වැඩිය හොඳින් කරන්නකො ඉමර්සන් කියලා බටහිර දාර්ශනික හිටියා ඕනම දෙයක් ලෝකෙ මේට වැඩිය හොඳින් කරන්න ක්‍රමයක් තියෙනවා කියලා එයා කිව්වා. අපි කරන ඕනම දෙයක් මේට හොඳින් කරන්න පුළුවන්. බුදුහාමර මේ උජු සූජූච කිව්වේ ඕක තමයි. අපි දැන් ඍජුයි වඩා ඍජු වෙන්න. වඩා ඍජු වෙච්ච ආදර්ශයක් ඉස්සරහින් තියාගන්න. එතකොට ඊට ටික වැඩේ. කවදාකවත් හිතන්න බෑ මම පිරිසුදුයි කියලා. එහෙමනම් එයාගේ දියුණුව එතනම බාධායි. හිතන්න තාම ඊට වැඩි පිරිසුදු කරගන්න ඕනේ කියලා. හරි අපිට ගොඩාක් වෙලා ගත්තා. ඒ නිසා මෙතනින් අපේ මේ සර්ව සාකච්ඡාව දේශනාවත් <laughs> සමාප්ත කරන අපි ඊතාවතා සාති ගාථා සජ්ජායනා කිරීමේ සැසිවාරය සමාප්ත කරමු. එත්තාවතා චකම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා චකම්මේහි සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා චකම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්කන්තු සාසන ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්කන්තු දේශන ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්කන්තු මං පරං ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සසන සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු නිබ්බානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය සාදු සාදු